සරණ යමි নমස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු කරුතර මහා සංඝරත්නයන් අවසරයි ඉතින් පින්වත්නි අපි උදේ වරුවේ ඔබට කියලා දුන්නේ අපි මේ ලෝකේ සැරිසරා යන්න හේතු වෙච්ච කාරණා වලින් ටිකක් අපි මේ ලෝකේ සැරිසරා යද්දී අපි මෝන දීලා ඉන්නේ අපේ නියෝග වලට යටත් නොවන දේවල් එක්කයි ඒ කියේ මේ විඥානයේ ක්‍රියාකාරීත්වය අපේ නියෝගවලට යටත් නැහැ. විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ චේතනාව හැසිරෙන ආකාරයටයි. විඥානයේ වැඩ කරන්නේ පැලයක් හටගන්න විදියටයි. එතකොට මේ පැලේ හටගන්න පරිසරය හැදෙන්නේ මොකෙන්ද? කර්මයෙන්. කම්මං කෙත්තං කර්මයේ තමයි පරිසරය හදන්නේ. එතකොට කෙනෙක් චේතනාවක් පහළ කරලා යමක් කිය කිව්වොත් නරක චේතනාව නරක කියලා කිව්වේ ක්‍රෝධ වෛර ඊර්ෂියා ආදී නරක චේතනාවක් පහළ කරලා කෙනෙක් යමක් හිතුවොත් යමක් කිව්වොත් යමක් කළොත් එතකොට එතන පරිසරයක් හැදෙනවා. ඒ නරක චේතනාවෙන් යමක් කිව්වොත්, කෙරුවොත් ඒකට පුළුවන්කම තියෙනවා ඒ මතු කළ දෙන්න පුළුවන් යම් හොඳක් ඇද්ද ඒ හොඳ විනාශ කරන්න. දැන් ඔබ දන්නවද කොම්පියුටර් ගැන. කොම්පියුටර් වලට එනවා වෛරස් කියලා જાතියක්. ඒ වෛරස් එක આવොත් ඒ කොම්පියුටරේ තියෙන සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් විනාශ වෙනවා. දැන් මේ ශරීරයට වෛරසයක් ගියොත් මොකද වෙන්නේ? අපි ගත්තොත් ඔබේ ඇහැට වෛරසයක් ගියා. මොකද වෙන්නේ? ඇහැ විනාශ වෙන්න ඒ වෛරස හේතු වෙන්නේ නැද්ද? හේතු වෙනවා. එතකොට මේ නරක කියන එක වෛරස් එකක් වගේ විනාශ කරන දෙයක්. දැන් බලන්න කුසල් වැඩිීමේදී ගොඩාක් මුල් වෙන්නේ හිත. දැන් ඔන්න දේවදත්ත භාවනා කළා. දැන් භාවනා කිරීමේදී කෙනෙක් මොකද කරන්නේ? ඇහෙන් දකින රූප ගැන හිත යොදන්නේ නැහැ. කනට ඇහෙන ශබ්ද ගැන හිත යොදන්නේ නැහැ. නාසීර දෙන ගඳ සූඳ ගැන සිහි කරන්නේ නැහැ. දිවර දෙන රසය ගැන සිහි කරන්නේ නැහැ. කයට දෙන පහස ගැන සිහි කරන්නේ නැහැ. එයා මානසිකව අරමුණක් අරගෙන සිහි කරනවා. එතකොට මෙහෙම සිහි කරද්දී එයා ඒ අරමුණ වලින් වෙන් වෙලා ඒ යහපත් අරමුණ වැඩුවාම එයාට වැඩුණේ මොකද්ද කුසල. ඉතින් දේවදත්තට පුළුවන් වුණා මේ කුසල් වඩලා ධානයක් උපදව ගන්න. සමාධිය උපදවාගෙන ධානය උපදවා ගන්න. ඊට පස්සේ පුළුවන් වුණා මේ ධානයේ තුලින් ප්‍රාතිහාර්ය පාන්න. එතකොට මේ ඔක්කොම තියෙන්නේ කුමක් වටාද? සිත වටා. තමන්ගේ මානසික ස්වභාවයත් එක්කයි ඔක්කොම තියෙන්නේ. එතකොට දේවදත්ත හිතුවා මම තථාගතයන් වහන්සේව මරන්න ඕනේ. විනාශ කරන්න ඕනේ. සංගයා ભેද කරන්න ඕනේ කියලා. චේතනාව පහල කරන සමග චේතනාවක් නේ. චේතනාව පහල කළා. පහල කරපු ගමන් ඒ කොච්චර ඒ චේතනාව වෛරස් එකක්ද කියන්නේ. අර හිතේ ගොඩනගච්ච සියලු සමාධි සියලු ධ්‍යාන 이르දි බල ඔක්කොම නැතුව ගියා. එතකොට බලන්න මේ හිතක ගොඩනගෙන යහපත් දේවල් විනාශ කරන වෛරස් එකක් වගේ තමයි අකුසල් කියන්නේ. එතකොට ඒ අකුසල් වලට පුළුවන් තමන්ගේ තියෙන පින්බලේ විනාශ කරන්න. දැන් බලන්න මේ සසර යනකට තියෙන භයානකකම දේවදත්ත ඇසුරු කළ අජාසත් කුමාරයා අජාසත් කුමාරයාට පින්බලයක් තිබ්බා. මොකද්ද පින්බලේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පිනක් තිබුණා. ඒ කියන්නේ දැන් මනසේ තියෙනවා කුසලතා පිහිටලා. දැන් එයාට ඒ කුසලතා තිබ්බා. එතකොට මෙයා චේතනාවක් පහල කරලා නියෝගයක් කළා මගේ පියා මරපන් කියලා. එතකොට ඒ නියෝගය කළාට පස්සේ ඒ සේවකයෝ යාගේ පියාව බිම්බිසාර රජුරුවන්ව මැරුවා. මරණකොට මෙයාට ධර්මයේ අවබෝධ වෙන්න තිබිච්ච පින විනාශ වෙලා ගියා. එතකොට බලන්න මේ තමන් තුල තිබිච්ච පින විනාශ වුනේ මොකෙන්ද? තමන් තුලම හටගත්තා වූ අකුසලයේකි. එතකොට දැන් ඊට පස්සේ අජාසත් කුමාරයාට එයා රජ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ සරණත් ගියා. ධර්මයක් අහගෙන ඉන්නවා. අවබෝධ වෙන්නේ එතකොට අපිට මේකෙන් පේනවා මේ යමක් අපිට තේරෙන්න අවබෝධ වෙන්න මානසික පරිසරයක් මේ මනසේ තියෙනවා. ඒක අපේ ක්‍රියාව වැරදුනොත් විනාශ වෙන්න පුළුවන්. එතකොට මේක විනාශ වෙන්න හේතු වෙනවා සමහර කෙනෙකුට සමහර කෙනෙකුට තියෙනවා මෙහෙම. තමන්ගේ මානසික පරිසරය විනාශ වෙලා නැහැ. හිතින් හදා ගන්නවා මගේ මානසික පරිසරය විනාශ වෙලාවත් දෝ. දැන් මට හම්බුණ එක අම්මා කෙනෙක්. ඒ අම්මා හැම තිස්සෙම පසුතැවිතෙවි ඉන්නවා. මක් නිසාද? මීයෝ මරලා. මී කරු මී කතුර අටෝලා ගෙදර ඉතින් මීව මැරිලා මැරිලා මැරි මීයා වීසි කළා. දැන් ධර්මයට ආවට පස්සේ අම්මා හිතෙනවා අනේ මං කරපු පව්. මං කොයි අම්මා ඔක හිතන්නේ? දැන් අම්මා හිතන්න ඕනේ මොකද? ධර්මයට ආවට පස්සේ තමන් තමන් දැන් ඒකෙන් අත් මිදිලා නම් තමන් ඒකෙන් බේරිලා. දැන් තමන්ට තීරුණා වැරදි කියලා නිවැරදි වුණා. ඒක ආනන්තරී පාප කර්මයක් නෙමෙයිනේ. ඒක වුණා කියලා තමන්ගේ හිතේ තියෙන පුණ්‍ය පරිසරය විනාශ වෙන්නේ ඒ පුණ්‍ය පරිසරය විනාශ වෙන අකුසල් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. මව් මෙරුණොත් තමන්ගේ අතින්, පියා මෙරුණොත්, රහතුන් මෙරුණොත්, බුදුරජුන්ගේ ලේසෙල වුණොත් ද්වේෂසිතින් සංඝ බේරේ කළොත් මේව කළොත් අර තමන්ගේ පුණ්‍ය බලය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. පින්බලේ විනාශ වුණොත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ වැඩ කරන්නේ මොකද්ද? අර පව විතරයි. ඒ පව බලවත් වෙලා තියෙනවා. විඥාන ඒ විදිහට හැදිලා තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ. ඊට ඊට පස්සේ යාට අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? මරණින් මත්තේ විඥාන යන්නේ කොහෙටද? නිරේට. දැන් මේ ජීවිතේ අපි බේරුණාට සසරේ හැටි ඊළඟ ජීවිතේ යමක් වෙන්න බැරිද? ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්. ඊළඟ ජීවිතෙත් බේරෙනවා. ඊට පස්සේ ජීවිතේ වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අපි මේ ජීවිතේ බේරුණා කියලා අපිට ඒක සසරට ලැබෙන රැකවරණයක් හැටියට ගන්න බෑ. සසර පුරාවට රැකවරණේ හැටියට නම් එයා අඩු ගණනේ සෝවාන් මාර්ගයට එන්න ඕනේ. ඒ කියන්නේ එයා අනිවාර්යයෙන්ම ආරි සත්‍ය අවබෝධ කරන කල්පනාවක ඉන්න ඕනේ. ආර්ය සත්‍ය අවබෝධ කරන කල්පනාවක හිත මෙහෙවන්න ඕනේ. එහෙම වුණොත් එයාට මේ පරිසරයේ කිසි දවසක මුණ ගැහෙන්නේ නැහැ. එයාට පිහිටනවා ස්ථිර ගුණ. ඊට පස්සේ එයාගේ චේතනාව සම්බන්ධ වෙන්නේ එතකොට මේ චේතනාවක් පහල කරලා කළොත් දැන් එක දවසක් තාත්තයි පුතයි පැවිදි වෙලා හිටිය බුද්ධ කාලේ. ඉන්දෙද්දී දැන් පුතා පුතත් ස්වාමීන් වහන්සේ තාත්තත් ස්වාමීන් වහන්සේ. දැන් තාත්තා පිය ස්වාමීන් වහන්සේ ඉස්සරහා වඩිනවා පුතා පිටිපස්සෙන් වඩිනවා. පුතා තාත්තට කිව්ව තාත්තා පොඩ්ඩක් අයින් වෙන්න කියලා. කියලා අතින් මෙම අයින් කළා. අයින් කළාම තාත්තා ඒ ස්වාමීන් වහන්සේ වැටුණා. වැටිලා අපවත් වුණා. එතකොට දැන් බලන්න ඒ ස්වාමීන් බරපතල විදිහට හිතට බලපන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් අව භාග්‍යතුන් වහන්සේ මගේ මම පියාව මෙහෙම තාත්තා අයින් වෙන්න කියලා ස්වාමීන් වහන්සේ අයින් වෙන්න කියලා අයින් කරාම වැටුණා කිව්වා. වැටිලා අපවත් වුණා. එතකොට ඇහුවා අයින් කරද්දී ඔබේ චේතනාව මොකද්ද කියලා ඇහුවා. චේතනාව තිබ්බද කියලා ඇහුවා මේ අයින් කරාම වැටෙයි වැටුනම මැරෙයි කියලා. අනේ ස්වාමිනී මගේ හීනකින්වත් තිබුණේ නැහැ කිව්වා. එහෙමනම් ඔබට කිසි දෙයක් වෙලා නැහැ කිව්වා. එතකොට බලන්න අර චේතනාව පහල කරලා යමක් කිරීමෙන් ඒක නරක විදියට බලපානවා අර බුදුරජාණන් වහන්සේ තමයි කර්මය ගැන දන්නේ ඒ උන්වහන්සේ පැහැදිලිව පෙන්වා දෙනවා නරක චේතනාවක යමක් කළොත් ඒක පුදුම විදියට බලපානවා. එතකොට මේ චේතනාව පහළ වෙලා ක්‍රියාත්මක වෙන්න විඥානය අපි එහාට මෙහාට පරඬැල් වගේ එහාට මෙහාට සසරේ වීසි කරනවා. එක ජීවිතයක අපි manuss ලෝකේ. ඒතර manuss ලෝකයෙන් චුත වෙනකොට ඔන්න එක්ක අපි යනවා പ്രേත ලෝකේ. ඒ කාලයක් ගෙවලා චුත වෙන එකට ඔන්න යනවා තිරිසන් ලෝකේ. ඒ කාලයක් ගිහිල්ලා බැරි වෙලාවත් නිරේට වැටුණොත් බුද්ධ දේශනාවේ තියෙනවා කනකස් බෑවා වීසිදුරින් අහස බලන එක ලේසි. ආයි මිනිසෙක් වෙන එක ලේසි නෑ. එන නිරේට යන බොහෝ දෙනා මිනිස් ලෝකෙට එන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් ඒ නිසා අපේ පරිසරය තුල අපි හොඳට කල්පනා කළා මේක මතක තියාගන්න පින්වත්නි මේ මේ අපි මේ ධර්මයේ අහනවා කියන එක ධර්මයේ ඉගෙන ගන්නවා කියන එක අපේ අතට අපි ගැන බලන්න කණ්ණාඩියක් ගන්නවා වගේ වැඩක්. තමන්ගේ අතට තමන් ගැන බලන්න කණ්ණාඩියක් ගන්නවා වගේ වැඩක්. මේ කණ්ණාඩිය අපි අනුන්ට පෙන්න පෙන්න ඉඳලා හරියන්නේ නැහැ. දැන් කණ්ණාඩිය කතරගල මේ බලන ඔහේ ගැටි මේ ඔහේ ගැටි කියලා අපි එක එක්කිනාට කණ්ණාඩිය අල්ලලා හරියනවද? හරියන්නේ මේක බලන්න කාගේ හැටිද? තමන්ගේ හැටි බලා ගන්නයි මේ ධර්මයේ අල්ල ගන්න ඕනේ. ධර්ම ඉගෙන ගන්න ඕනේ ඒකටයි. අනුන්ගේ හැටි බලන්න අනුන්ට කණ්ණාඩිය අල්ලන්න නෙවෙයි. එතකොට තමන්ගේ හැටි බලා ගැනීම පිණිස අපට තියෙන එකම කැඩපත තමයි ධර්මය. ධර්මය තුලින් මේ ජීවිතයේ ඇතුළාන්තය විස්තර කරනවා. ජීවිතයේ ඇතුළාන්තය විස්තර කරලා විග්‍රහ කරලා පෙන්වා දෙනවා. ඉතින් පින්වත්නි මේ චේතනාවට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනයක් සංකාර කියලා. එතකොට මේ චේතනාවක් පහළ වුණාම කය මුල් කරගෙන ඒකට කියනවා කාය සංකාර කියලා. වචනේ මුල් කරගෙන චේතනාවක් පහළ වුණොත් ඒකට කියනවා වචී සංකාර කියලා. මනස මුල් කරන් පහළ වුණොත් ඒකට කියනවා මනෝ සංකාර කියලා. එතකොට මේ චේතනා පහළ වීම මේ ඇහෙන් ඇහෙන් රූපයක් බලද්දිත් වෙනවා. එතකොට කියනවා රූප සංචේතනා කියලා. චේතනා පහළ වීම කණින් ශබ්දයක් අහද්දිත් වෙනවා. එතකොට කියනවා ශබ්ද සංචේතනා කියලා. චේතනා පහළ වීම නාසයෙන් ආග්‍රහණය කරද්දිත් වෙනවා. එතකොට කියනවා ගාහන සංචේතනා කියලා. කෑම කද්දිත් චේතනා පහළ වෙනවා කන දේ ගැන. ඒකට කියනවා රස සංචේතනා කියලා. කයට ස්පර්ශය ලබද්දි චේතනා පහළ වෙනවා පහස ගැන. ඒකට කියනවා පොට්ටබ්බ සංචේතනා කියලා. මනසට සිතිවිලි එද්දි ඒ සිතිවිලි ඔස්සේ චේතනා පහළ වෙනවා. ඒකට කියනවා ධම්ම සංචේතනා කියලා. එතකොට චේතනා පහළ වෙන හැම මොහොතේම චේතනා පහළ වෙන හැම මොහොතේම ඒ චේතනාව තුළ විඥානය පිහිටනවා. විඥානේ පිහිටන්නේ නැත්තේ රාතන් වහන්සේට විතරයි. ඇයි සියලු කෙලෙස් නැති නිසා අර මේ පරිසරේ හැදෙන්නේ. එතකොට මේ පරිසරේ හැදෙන්නේ චේතනා පහල කරද්දී විපාක දෙන්න පරිසරයක් හැදෙන්නේ. චේතනාව කියන්නේ මොකද්ද පින්වත්නි? කර්මනේ. චේතනාහම් වික්කවේ කම්මං වදාමි. ඒ චේතනා අහං වික්කවේ කම්මං වදන්. අහං කියන්නේ මම. වික්කවේ කිව්වේ මහණෙනි. චේතනාව කම්මං වදාමි. කර්මයයි කියමි. එතකොට චේතනාව තමයි කර්මය. කර්මය කියලා අපි මේ කියන්නේ විපාක දෙන්න පරිසරයක් හදන දෙයට. එතකොට විපාක දෙන්න පරිසරයක් හැදෙන්නේ යම් තාක්ද ඒ තාක් විඥානයේ ඒකත් එක්ක සම්බන්ධ වෙවි තියෙනවා. එතකොට විපාක දෙන්න පරිසරයේ හැදීම නැති වෙච්ච දවසට විඥාණය පවතින්නේ නැහැ. විඥාණය නිරුද්ධ වෙලා යනවා. පහනක් නිවිලා කියවක නිරුද්ධ වෙලා යනවා. ඒකට තමයි පිරිනවන් පානවා කියන්නේ. එතකොට පිරිනවන් පානවා කියන්නේ මොකද්ද? විඥාණය නිරුද්ධ වීම. දැන් අපේ සාමාන්‍ය අපි ගත කරන ජීවිතය සිද්ධ වෙන්නේ විඥානේ නිරුද්ධ වෙනව නෙමෙයි. විඥානේ චුත වෙනවා. විඥානේ චුත වෙන්නේ කුමක් කරාද? උපතක් කරා. මොකද විඥානේ චුත වුණාම විඥානේ පවත් චුත වෙන්නේ පරිසරයකයි. දැන් අපි ගත්තොත් විපාක පිණිස ඕන කර්මය හැදෙනවා. ඒ කියන්නේ පරිසරයක් හැදිලා තියෙනවා. ඒ පරිසරේ පැලවෙන්න තමයි විඥානය චුත වෙන්නේ. චුත වෙච්ච ගමන් උපදක් කරා යන්නේ. දැන් එතකොට ඔබට මතක ඇති මේ යසෝදරාගේ පියා සුප්‍රබුද්ධ රජතුමා හරියට විරුද්ධ වුණා බුදුරජාණන් වහන්සේට විරුද්ධ වුණා පළවෙනි කාරණේ තමයි කිව්ව යසෝදරාව දාලා ගියා මේකට තරහෙන් හිටියා ඊට පස්සේ තරයන් හිටියා පුතා තමයි දේවදත්ත. ඊට පස්සේ තරයන් හිටියා පුතා මහාන කළා එයා සංඝයා විදගෙන එයා අවුලටපත් කළා කියලා. බැන බැන හිටියා. පැහැදුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වඩිද්දි පිඬුසිඟා මෙයා පාර හරස් කළා. හරස් කළා පාර ආරහට දිදාගත්තා. යන්න දෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ හැරිලා ගියා. ඊළ කිව්වා මහණෙනි මෙයා බරපතල අකුසලයක් කරගත්තා. මේ බුදු කෙනෙකුගේ ගමන හරස් කළා. දවස් 7යි කිව්වා මෙයාට දැන් ආවිස තියෙන්නේ. 7 වෙනි දවසේ මෙයා මැරිලා ඉරේ යනවා කියලා. ඉතින් මේක බුදුරජාන් වහන්සේට තවත් කෙනෙක් නීරියවන්න බෑ. ඒකේ තේරුම මොකද්ද? එයා කරපු ක්‍රියාවෙන් හැදිච්ච ඵලේ මේකයි කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ මේක ආරංචි වුණා මෙයාට. මෙයා කිව්වා නෑ එහෙම වෙන්නේ කොහොමද? කියලා මෙයා කිව්වා දවස් හතනේ. හා ඒක මම බලා ගන්නම් කිව්වා. කියලා කෑම් බීම ඔක්කොම ලෑස්ති කරලා යට තට්ටුවේ දොර වැහුවා. උඩ තට් හත් වෙනි තට්ටුවට ගිහලා දැන් හත් වෙනි තට්ටුවේ තමයි එයා වාසය කරන්නේ. හැම තට්ටුවකටම මුරකාරී තිබ්බා. කිසි කෙනෙකුට උඩට එන්න දෙන්න එපා කියලා. දැන් මුරකාරී ඉන්න උඩට එන්න නොදී. හත් වෙනි දවසේ දැන් මම පළවෙනි දවසේ හිටියන් ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි දවසේ ප්‍රශ්නයක් නැහැ. හතර පහ හය ප්‍රශ්නයක් නැහැ. හත්වෙනි දවසේ මෙයාට විතරක් দমনය වෙන ඇතේ කුලප් වුණා. ආස්තිය කුලප් වුණා. කිසි කෙනෙකුට බේරන්න බෑ. දැන් මෙයාට හෝගාල පහල ගෝසාව ඇහෙනවා. දැන් මෙයාට විතර මේ සතා කීකරු. මෙයාට මතක නැති වුණා ආපු කාරණේ. මෙයා පහලට බැහැගෙන බැහැගෙන බැහැගෙන ආව බැහැගෙන දොරෙන් එළියට ආව විතර පොළොව පලාගෙන යටට ගියා. දැන් බලන්න මේ මිනිස්යන්ට මේ වෙන්නේ මේ එක එක චේතනා පහල කර අපි කරන එකට මේවැය තියෙනවා විවිධාකාර විදිහේ සමහර චේතනා පහල කරනකොට ඒක ඒකේ තියෙන පුංචි බලයක්. ඇතම් විදිහට චේතනා පහල කරනකොට ඒකෙත් ලොකු බලයක්. ගුණමතුන්ට අපහාස කරාම ඒකේ බලේ වැඩි. ඒකෙන් නරක පැත්ත විපාක දෙන්න තියෙන බලේ වැඩි. මව්පියන්ට අපහාස කරාම ඒකේ බලේ වැඩි. ඒ වගේම තමයි හොඳ පැත්තට. ගුණවතුන් සරණ ගියාම ඒකේ බලේ වැඩි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ එක පවුලක් හිටියා. මේ පවුලේ පුංචි දරුවෝ දරුවෝ හිටියේ මිනිස්සු ඒ කාලේ පුරුදු වෙලා හිටියා දැන් අපි කියන්නේ මේ හදිසි අයියෝ අම්මෝ කීකී අපි පුරුදු වෙලා තියෙන වචන. ඒ කාලේ දෙමව්පියෝ ළමයි ඔක්කොටම පුරුදු කරලා තිබුණේ වැටෙන්න ගියත් නමෝ බුද්ධාය කියනවා. තුවාලයක් වුණත් නමෝ බුද්ධාය කියනවා. යම් කිසි පුදුම සහගත දෙයක් දැක්කත් නමෝ බුද්ධාය කියනවා. එහෙනම් තමයි පුරුදු වෙලා හිටියේ. එතකොට පොඩි ළමයින්ටත් අම්මලා උගන්ලා තිබුණා මේක. දැන් දවසක් මේ දුප්පත් පවුලක් මේ ඒගොල්ලෝ දර කඩලා ජීවත් වෙන්නේ රජගහ නුවර කරත් එක තමයි මේගොල්ලෝ යන්නේ. දැන් නගරේ ඇතුලේ ඇතුළු නුවර කරත් නවත්තලා පොඩි ළමෙක් හිටිය පුතේ අම්මා ඒ පුතාට කෑම දීලා කිව්වා උදේ වරුවේ. පුතේ මේ ඉන්න අම්මයි තාත්තයි ගිහිල්ලා ඉක්මනට රැවෙන්න ඉස්සලා දර ටිකක් හොයන් එන්නම් කියලා නගරෙන් පිටතට ගියා. කොමාරි මේගොල්ලන්ට මේ ගේ නගරේ දොරටුව වහන්න ඉස්සර වෙලා එන්න බැරුව ගියා. දැන් පොඩි දරුවා බලාගෙන හිටියා බලාගෙන හිටියා එන්නේ දෙමාපියෝ රෑ වෙනා. මේ මේ මේ පොඩි දරුවා මොකද වෙන්නේ කරත් යරට ගිහිල්ලා නිදාගෙන හිටියා. නිදාගෙන ඉන්නකොට රෑ අමනුෂ්‍යය දෙන්නෙක් එතන යනවා. ඊළඟට ඒක අමනුෂ්‍යෙක් කියලා ආ ගොදුරක් තියෙනවා. එතකොට අනිත් යකා කිව්වා මේ අපිට අයිති නෑනේ මේ ගොදුර. අනිත් නෑ නෑ මම බලන්නම් කියලා අර පොඩි දරුවගේ අතින් ඇද්දා. යකා ගිහිල්ලා. අදිනකටම පොඩි දරුවට කියවුණා නමෝ බුද්දාය කියලා. කියන එකට මේ යකා අත පස්සට ගත්තා අම්මේ මාව පිච්චිලා ගියා කිව්වා. අනිත් යකා කිව්වා උඹ වැරද්දක් මේ කළේ. මේකට වන්දි ගේපන්. දැන් මේ දින මිනිස්සු විශ් ගත්තා. අරන් ඇහුවා බබා මොකද කියලා. අනේ මාමේ මේ අම්මා තාත්තා ගියා ආවේ නැහැ. බබා කෑවද කියලා වෝ නෑ කිව්වා. අර අතින් අදපු යකාට කිව්වා එහෙනම් මේ ළමයට කණ්ඩ දීපන් දැන් කිව්වා. ඒ යකා කෙලින්ම 이르දියෙන් ගියා රජමාලිගාවට. රාජ්‍යරුවන්ගේ පිඟාන ගත්තා. ඒක රන් තැටියක්. මාලිගාවෙම බත් පොඩ්ඩක් බෙදා ගත්තා. ඉරිදීෙම ආවා. ඒලක පුතේ මේක කන්න. මේ ළමයා දන්නේ රෑනේ. දන්නේ රන් තැටියක් කියලා. මේ ළමයා බත් කාලා ඊට පස්සේ අර දින ළඟ හිටියා. මේ රන් තැටිය එහෙනම් ඔක තියාගන්න බබා කියලා ගියා. දැන් එදා පහවදා හැම තැනම පැතිරිලා ගියා රජ්ජුරුවන්ගේ රන් තැටි හොරු අරන්. ඊට පස්සේ හැම තැනම ගේට්ටු වල ඔන්න දොරටු පාලය හිටියා පරීක්ෂා කරන්න. දැන් අම්මා තාත්තා පාදරින් දුවගෙන ආවිල්ලා දැන් මේ ළමයා කෑම කාලා අර කරත් යටට දැම්ම අර තැටිය. අර ගෝණිය වගේ බැඳලා තියෙන යට. ඒකට තැටිය දැම්මා. දැන් මේගොල්ලෝ පිටත් වෙන්න ගියා. ගේට්ටුවෙන් අල්ලගත්තා. චෙක් කළා. තැටිය තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ව අරගෙන ගියා රජුරුව ළඟට. රජුරුව ගියම ඒ අම්මා තාත්තා කිව්වා අනේ අපි දන්නේ මේ මේ පොඩි දරුවා තමයි මේක කළේ කියලා. ළමයා කිව්වා මෙහෙමයි මාමල දෙන්නෙක් ආවා. ඒ මාමා කෙනෙක් ගෙනාවුවා කෑනේ. මේ සිද්ධිය ගෙනිච්ච බුදුරජාණන් වහන්සේ ළඟට. උන්වහන්සේ දේශනා කළේ මේ මාමල නෙමෙයි කිව්වා. ඒ යක්කු කිව්වා. යකෙක් ආවක මේ ළමයා කන්න බේරුණා කිව්වා. එතකොට බලන්න දැන් අපිට පේන්නේ නැති ලෝකෙ දැනුත් ඒ ලෝකෙ තියෙනවා. දැනුත් ඒ ලෝකෙ තියෙනවා. ඉතින් ඒ නිසා මේ මේ මම කිව්වේ දැන් ගුණවතී සිහි කිරීමෙන් ඒක වුණේ. දැන් අර සුනාමි වෙද්දි අම්ම කෙනෙක් මං කිව්වේ කෑ ගැහුවා කියලා ඉතිවිසෝ භගවාරහ කියලා. ඒ ඒ සිහි කරනකට තමන්ගේ හිතේ බලවත් බලවත් කුසලයක් උපදිනවා. ඒ පින් බලෙන් තමයි ආරක්ෂා වෙන්නේ. එතකොට ආරක්ෂාව තමන්ගේ ජීවිතයට සපයන්නේ පින. ඒ පින හැදෙන්නේ පිරිසිදු චේතනාවෙන්. අවංක චේතනාවෙන්. අවංකව කල්පනා කරලා සිහි කිරීමෙන්. එතකොට පින්වත්නි බලන්න මේ මෙතෙක් කියු කරුණු අනුව ඔබට තේරුණාද මේ චේතනාව වෙනස් වෙන ආකාරයේ අනුව මේ විඥාණය වෙනස් වෙනවා කියලා. තේරුණානේ? එතකොට ඔබට මතකද මේ විඥානයේ වැඩ කරන තැන් 6. දැන් දැන් ඔන්න අපි ඉපදුනා. ඉපදෙන්න කරුණු ධාතු 6ක් එකතු වුණා කියවන්නේ. මොනවද ඒ ධාතු 6? පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආකාශ විඥාන ඉතින් මේ ධාතු හය එකතු වෙලා තමයි සංසාරේ කර්මානුරූප බලපෑම අනුව අපේ ඇහැ කන නාසය දිව කය මනස හැදුනේ එතකොට මේ හයේ තමයි මේ විඥානේ ක්‍රියාත්මක වෙන්නේ වැඩ කරන්නේ. එතකොට ඇහි මේ විඥානේ වැඩ කරනවා. කනේ වැඩ කරනවා. නාසයත් විඥානේ වැඩ කරනවා. දිවෙත් විඥානය වැඩ කරනවා. කයෙත් විඥානය වැඩ කරනවා. මනසෙත් විඥානය වැඩ කරනවා. මේ වැඩ කරන විඥානය වෙනස් වෙවි තියෙන්නේ පහල කරන්නා වූ චේතනාව අනුවයි. චේතනා පහල කරමින් යහපත් වචන කතා කරද්දී ඔන්න යහපත් පරිසරය හැදෙනවා. යහපත් පරිසරය හැදුනම විඥානය ඒකට සකස් වෙලා යනවා. චේතනා පහල කරමින් අපි සිල්වතුන්ට, ගුණවතුන්ට අපහාස කළොත් ඔන්න අයහපත් පරිසරයක් හැදෙනවා. ඒ අයහපත් පරිසරයට විඥානේ සම්බන්ධ වෙනවා. එතකොට චේතනා පහල කළා අපි ගුණවතුන්ට හිංසා කළොත් කාට වුණත් හිංසා කළොත් එතකොට අයහපත් පරිසරයක් හැදෙනවා. අයහපත් පරිසරය තුල අර විඥානේ වැඩ කරන්න ගන්නවා. අපි චේතනා පහල කරලා ඔන්න දැන් අපි මොහොතකට කලින් මෙත් සිත වැඩුවා. අපි මෙත් සිත වඩද්දී අපි කිව්වද මේ උන් හැඳි ගෑවියන්. නැසී ඵලයන්. එහෙම කියනවනේ සමහරුනේ. මිරිස් සම්බරනවා. පොල් ගහනවා. නේ ගම්මිරිස් සම්බරනවා. ඉඟුරු කපනවා. නේ හිතන්න බැරි දේවල් මේ ඔක්කොම කරන්නේ මොනවා කළාද? චේතනා පහල කරන්නේ එතකොට චේතනා පහල කරමින් මේ කරන දේවල් වලදී අපි චේතනා පහල කරේ මොකද්ද කිව්වේ? ලොවේ සියලු මේ සියලු දෙන ලොවේ සැප සතුට ලබත්වා. සනසීම ලබත්වා. මෙත්සිතම වඩත්වා. යහපතම වඩත්වා කීක අපි මනසින් කිව්වේ නැද්ද? එතකොට මනසින් අපි එහෙම කියද්දී අර දේශයෙන් හිත හිත ඉන්නවට වඩා වෙනසක් නැද්ද ඒකේ? මනසින් කියද්දී එහෙම තරහෙන් කල්පනා කර කර ඉන්න එකයි මෛත්‍රිය අතර වෙනසක් තියෙනවා. අර තරහ තුල ඇති වෙන අසහනෙ, පීඩාව අර මෙත් හිතේ තියෙනවද? නැහැ. එතකොට බලන්නේ මෛත්‍රියෙන් හැදෙන පරිසරය. මේක කොච්චර බලවත්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා එක දේශනාවක මහණෙනි කෙනෙකුට හිතෙනවා 100 දෙනෙකුට උදේවරුේ කෑමක් දෙන්න. 100කට උදේට කෑම දෙන්න. එතකොට ඒකට උමනා කරන දර ඕනේ, වළං ඕනේ, බඩමුට්ටු ඕනේ, සෑහෙන මහන්සියක් නැද්ද? ඊට පස්සේ එයා ආශා කරනවා දවල්ටත් කෑම දෙන්න. එතකොට වේල් 200යි. ඊට පස්සේ එයා ආශා කරනවා රෑටත් දෙන්න. වේල් කීයද? වේල් 300ක් දෙන්න කල්පනා කරනවා. සෑහෙන මහන්සියක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කිසි මහන්සියක් නැතුව ඊට වඩා පිනක් රැස් වෙනවා කිව්වා. පැය භාගයක් මෙසිත වඩන්න කිව්වා. දැන් බලන්න අර මනසින් මෛත්‍රිය දියුණු කරන දියුණු කිරීම හේතුවෙන් එයාට හැදෙන පරිසරය අර දවසක් මුළුල්ලේ 300කට කෑම දෙන්න කෑම දීලා ගොඩනගා ගන්න එකට වඩා බලවත්. බලයක් හැදෙනවා. එතකොට ඒ බලේ තමයි ඊට අනුව තමයි ඊට පස්සේ විඥානය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පින්වත්නි අපි හොඳට තේරුම් අරන් සිටින්න ඕනේ පැහැදිලිවම ඉස්සෙල්ලා ඔය ඔය ටික. මොකද ඔය ටික අපි තේරුම් ගන්න නැතුව අපි අපි තේරුම් ගන්න ඕනේ අපිට පුරුදු කරන්න උපකාරී වෙන දෙයක්. වාදයක් පිණිස නෙමෙයි. වාද කියන්නේ මොකද්ද? වාදි කියලා කියන්නේ එක එක්කෙනා අර ආගියුමන්ට්ස් කියන්නේ එක එක්කෙනා විවාද වාද විවාද කරගන්න හදන එක නෙමෙයි. වාද විවාද කරගන්න නැතුව වාද විවාද කරගන්න ධර්මය ඉගෙන ගන්න ඕනේ සමහරු. හා කියන්න බලන ලෝක කීයක් තියෙනවද අහන. ලෝක තුනයි නෑ ඔයා දන්නේ නෑ කියන ලෝක කියන්නේ. ඔන්න මේ ඒකෙන් එක එක්කෙනා එතකොට ධර්මය කියලා හදන්නේ තම තමන්ගේ මතකයේ උලුප්පල අනුන්ට පෙන්වන්න. ඒකේ වාසියක් නැහැ. ඒකේ ලාභිකුත් නැහැ. ඒකේ ප්‍රයෝජනීයකුත් නැහැ. පාඩුවක්ම තියෙනවා. පාඩුව මොකද්ද? ඒ තුල ඒගොල්ලන්ගේ තියෙනවා නම් යම්කිසි සමගියක් ඒක නැති වෙනවා. හිතවත්කමක් තියෙනවා නම් ඒකත් නැති වෙනවා. ඒ නිසා මේ ධර්මයේ සාකච්ඡා කරනවා කියන්නේ මේ එක එක්කෙනාගේ දන්න ප්‍රමාණය මයින් එක නෙමෙයි. ධර්මයේ සාකච්ඡා කරනවා කියන්නේ Tamanට යහපත උදා කරගන්න උපකාර වන දේ ඉගෙන ගැනීම. එතකොට අපි හොඳටම දැන සිටින්න ඕනේ කාරණයක් තමයි මේ කිව්වේ. මොකද මේ විඥාණය ගැන දැන් අපිට දැන් අපි මේ කතා කළ මේ දේ ගැන අපි හිතුවොත් තමයි අපිට පැහැදිලි වෙන්නේ. අපි හිතන්නේ නැත්නම් අපිට පැහැදිලි වෙන්නේ නැහැ. අපි ඒක කරුණු දැන් ඒක කාරණයක් කිව්වට පස්සේ ඒ කාරණාව ඔස්සේ යා නෝනින් කල්පනා කරන්න ඕනේ. ඔබට මතකද මං කිව්වා බුදුරජාණන් වහන්සේ වදාහලා කියලා අපේ ජීවිතය ඇතුලේ තියෙන විශේෂ දෙයක්. මොකක්ද මේ විශේෂ දේ? නුවණින් විමසීමේ හැකියාව. එතකොට මේ නුවණින් විමසීමේ හැකියාව අපි තුල තියෙනවා නම් අපි යහපු කාරණාව ගැන අපි නුවණින් කල්පනා කරනවා. ඒ නුවණින් කල්පනා කරනකට තමයි අපිට ඒක පැහැදිලි වෙන්නේ. ඒ පැහැදිලි වීම තුල හිත පහදිනවා. පහදුනා මේක ශ්‍රද්ධාව. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි මේ විඥාණය ගැන පෙන්වා දුන්නේ. උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ විඥාණය හරි මායාකාරී කිව්වා. මායාකාරී කිව්වා. මායාකාරී හන්දියක හතරමං හන්දියක මායාකාරී මායා දක්වන්නේ යම්සේද ඒ කියන්නේ විඥා පෙන්වන්නේ යම්සේද ඒ විදිහයි කිව්වා මේ විඥානයේ ක්‍රියාකාරීත්වය එතකොට විඥානයේ ක්‍රියාකාරීත්වය මායාකාරී නම් අපිට එකපාරටම අල්ලන්න පුළුවන් විඥානයේ ක්‍රියාකාරීත්වය අපිට එකපාරටම අල්ලගන්න බෑ හැබැයි අපිට චේතනාව තේරුම් ගන්න පුළුවන් දැන් අපි මෙහෙම කිව්වොත් අන්න අපිට කෙනෙකුට බනින්න හිතෙනවා කියමු. ඔන්න චේතනාවක් පහළ වෙනවා බැනපන් කියලා. එතකොට අපිම චේතනාවක් පහළ කරගන්න ආයේ නැහැ. මම බනින්නේ එතකොට බැනපන් කියන එකම හිත හිත හිටියොත් මොකද වෙන්නේ? අපිට වීරියක් ඉන්නේ නැද්ද ඒක කරන්න? අපි නෑ මම මේක කරන්නේ නෑ. මම ඉවසලා. මම ඉවසලා. කීකී හිතුවොත් අපිට වීරියක් ඉන්නේ නැද්ද ඒක නොකර ඉන්න? එතකොට බලන්න මේ චේතනාව තේරුම් ගන්න බැරිද ඒකෙන්? චේතනාව අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ චේතනාව අපිට හොඳට හසුරුවා ගත්තොත් දානයක් දීමේදී පිනක් කිරීමේදී උපකාර කිරීමේදී අනුන්ට යහපත සැලසීමේදී අපි හොඳට හසුරුවා ගත්තොත් මේ චේතනාව පින්වත්නි මේ ලැබਿੱච්ච මනුස්ස ජීවිතය හරියට පාවිච්චි කරනවා නම් කල්ප ගානකට පින පිනක් රැස් කරගන්න ප්‍රමාණවත්. ඒ කියන්නේ දැන් මේ මනුස්ස ජීවිතේ හරියට පාවිච්චි කළොත් දැන් එක තැනක තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක තරුණෙක් සංඝයාට දානි පූජා කළා. ධර්මයේ ඇව්වා. පිං රැස් කළා. කොයි කාලෙද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. දැන් ආයුෂ කීයද? මේ කාලේ ආයුෂ වැඩිම වුණොත් 70යි. බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී ආයුෂ 120යි. එතකොට අවුරුදු 20000 තිබිච්ච කාලේ දැන් අවුරුදු 120 කාලේ ඉඳලා අවුරුදු 70 80 වෙනකන් මිනිස් ආයුෂ අඩු වෙන්න මොකද වුනේ? අවුරුදු 70 වසරක මිනිස් ආයුෂ අඩු වෙන්න වයස මේ අවුරුදු කීයක් ගියාද? 2500ක් ගියානේ. එතකොට තව දැන් ඉස්සරහට වේගෙන් මිනිසුන්ගේ ආයුෂ අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? මේ වයස අඩු වෙලා කොච්චර කාලයකට බහිනවද? අවුරුදු 10ට බහිනවා. එතකොට බලන්න අර අවුරුදු 20000 ඉඳලා අවුරුදු 120 වෙනකන් මිනිස් ආයස අඩු වෙන්න අවුරුදු කීයක් යන්නේ නැද්ද? කියන්න බෑනේ අපිට. මිනිසුන්ගේ ආයස අවුරුදු 20000 තිබිච්ච කාලේ ඉඳලා මිනිසුන්ගේ ආයස අවුරුදු 120 වෙනකන් කොච්චර කාලයක් ගියාද කියන්න බෑ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ තරුණේ දානි දුන්න ධර්මයේ ඇහුවා හිත හදාගෙන හිටියා. ධර්ම අවබෝධයට සිත යොමු කරන් හිටියා. ඉතින් මේ තරුණයා මිය ගියා. මිය ගිහිල්ලා උපන්නේ කොහෙද? දෙව්ලොව. කොහෙද උපන්නේ? දෙව්ලොව උපන්නා. එතකොට ඒ කොයි බුදුරජාන් වහන්සේගේ කාලෙද? කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලෙ. ඊට පස්සේ දැන් දෙව්ලොව දෙවිවරු දන්නේ නැහැ කොහොමද එයා චුත වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් චුත වෙලා කොහෙද යන්නේ කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. කර්මයේ මේ තමන්ගේ ඒ පින ඉවරෙන එකට චුත වෙනවා. දැන් බලන්න අර මේ දාණය දීලා තෙරුවන් සරණ ගිහිල්ලා හිටපිකේ ආරක්ෂාව දිව්‍ය ලෝකේ මෙයා ගත කළා මිනිස් ලෝකේ ආවිස අවුරුදු 120 වෙනකම්. එයා දිව්‍ය ලෝකෙන් චුත වුණා. එයා උපන්නේ කොහෙද? බුදුරජාන් වහන්සේ පහළ වෙද්දී ධර්මයේ ඇහෙන්නේ නැති පළාතක නෙමෙයි. එයා උපන්නා දඹදිව. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සංචාරය කරන ප්‍රදේශේ. එයා ගොපල්ලෙක්. එයාගේ නම ධනිය. ඔබ බහලති ධනිය ගෝපාල කියලා. තරුණ කාලේ එයා බැඳලා එයාගේ ගවපට්ටියේ හිටියා ගවයන් 30000ක්. එයාට හිටියා එයා බැඳලා හොඳ වැදගත් ගොවින් වැදගත් මේ ගොපළු නායකයෙක්. එයාට හිටියා දරුවන් 14 දෙනෙක්. ලොකු පවුලක්. දූලා 7යි පුතාලා 7යි. ඉතින් ලොකු ගොවිපට්ටියක් දාගෙන මෙයා ඉන්නවා. මෙයා මහී කියන ගම්තෙර තමයි වාසය කළේ. දැන් මේ වෙනකොට මෙයා ටිකක් වයසයි. මෙයාට හොඳ කාරුණික සෙනෙහබර බිරිඳක් ඉන්නවා. දැන් මේ සතුටින් ගේ ජීවිතේ ගෙව්වා. දැන් මෙයා දන්නේ නැහැ මෙයා සංසාරේ කාශ්‍යප බුද්ධ කාලේ ඒ බුදුරජාණන් වහන්සේට දම්පැන් දීලා ආර්ය සත්‍ය අවබෝධ කරන අදහසින් පින් කරපු කෙනෙක් කියලා. හැබැයි මෙයා දන්නේ නැති වුණාට මෙයාගේ හිතේ සකස් වෙලා තිබිච්ච දේ බුදුරජාන් වහන්සේ දැක්කා. දැකලා උන්වහන්සේ දැක්කා මෙයාගේ ජීවිතයේ මෙයාට දැන් මේක බේර ගන්න ඕනේ. මොකද දැන් මෙයා මෙතනම හිටියොත් සමහර විට අද වැස්සට දෙගොඩ තලා ගියොත් මේ මහී ගඟ සමහරට මේ මේ සියලු දෙනාම මේකට ගහගෙන යන්නත් පුළුවන්. මේක බේර ගන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේ ඒ ගම් මහී කියන ගම් තෙරට වැඩම කළා. දැන් මෙයා හරි සතුටින් කිරි දොවලා ඊළඟට කෑම බීම උයලා ලිප නිවලා දැන් බොහොම සතුටින් ඉන්න වෙලාව. දැන් අහස කළු කරගෙන යනවා දැන් හොදටම. මේ අහස දිහා බලලා කියනවා මං කිරි දොවලා තියෙන්නේ. දැන් මම මේ කෑම බීම හදලා ලිප ගිනි අවුලලා තියෙන්නේ. කෑම බීම හදලා තියෙන්නේ. දැන් ඉතින් වැස්ස කැමැති විදිහට වහින්න කියනවා. ඒතර බුදුරජාන් වහන්සේ යහපැති ඉඳලා කියනවා මම ධර්මයේ සීකරනවා මම ලිප මගේ ලිප මම නිවාගෙන ඉන්නේ. වැස්ස කැමැති විදිහට වහින්න කියලා. මේ දෙන්න අතර කාව්‍යමය සංවාදයක් යනවා. හිටිවන කවි වගේ. දැන් බුදුරජාන් මෙයා එකක් කියනවා ඒකට පිළිතුරු කවියක් බුදුරජාන් වහන්සේ කියනවා. හැබැයි බුදුරජාන් වහන්සේගේ හැම කවියකම තියෙනවා මෙයාගේ මනසේ සැඟවි තිබිච්ච අර්පින ඉස්මතු කරන වචන. දැන් මෙයා කවි කියද්දි මෙයාට එහෙම එකක් තේරෙන්නේ නැහැ. මෙයා මෙයාට හිතන දේ කියනවා. බුදුරජාණන් වහන්සේ හිතන දේ කියන්නේ මෙයා අවබෝධ කළ යුතු දේ කියනවා. එතකොට උන්වහන්සේ කියන හැම කවියකම මෙයාගේ ජීවිතේ හිතන්න බැරි පැත්ත මෙයාට වැහිලා තිබිච්ච පැත්ත මෙයාට නොහැටෙන පැත්ත මතු කළද ගන්න අර වචනවලට පුළුවන් ඊට පස්සේ ආ කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩම කළේ මං වෙනුවෙන්මයි මම මායි මේ ගෝපිකාවයි අපි දෙන්නම ඔබ වහන්සේ සරණ යනවා ඔබ වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕනේ කියලා එතකොට මේ මේකෙන් ඊතර සසරින් පුද්ගලයා ඊතර වෙනකොට ඒ පුද්ගලයා කෙනෙකුගේ ග්‍රහණයෙන් මිදෙනවා. කාගේ ග්‍රහණයෙන්ද මිදෙන්නේ? මායාවේ ග්‍රහණයෙන් මිදෙනවා. දැන් මායා කියලා මේ ලෝකයේ අධිපති කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මේ මේ ලෝක සත්‍යයගේ ඇස කන නාසය දිවකය මනස තමාගේ වසඟේ පවත්වාගෙන ඉන්නවා. යටතේ තියාගෙන ඉන්නවා. එතකොට කෙනෙක් එයා කැමති නෑ කවුරුවත් නිදහස් වෙලා යනවට. කැමති නෑ නිදහස් වෙලා යනවට. එතකොට එයා කියනවා එයා අර දෙන හිත වෙනස් කරන්න ආහසෙන් හඬක් ඇහෙනවා. එයා කියනවා මේ නන්දති පුත්තේ පුතුමා දරුවෝ සිටිනායි දරුවෝ නිසා සතුටු වෙනව නේද? ඊළඟට කියනවා ගවයන් ඉන්න එක්කෙනා ගවයන් නිසා සන්තෝෂ වෙනවනේ. එයා කියනවා. ධනෙ තියෙන එක්කෙනා ධනෙ නිසා සන්තෝෂ වෙනවනේ. ආසාව තියෙන සතුට වෙන්නනේ කියලා කිව්වා. දැන් බලන්න මේගොල්ලන්ගේ පින් බලේ මේගොල්ලෝ ආ ඒකත් ඇත්ත කියලා ගත්තේ නැහැ. දැන් වර්තමාන මිනිස්සුන්ට හැකියාව නැහැනේ. වර්තමාන මනුස්සයෙක් කිව්වොත් මේ චතුරාර්ය සත්‍ය මොකටද? මේක තියෙන්නේ ලස්සනට කාලා බීලා ඇඳලා කරලා දෙමව්පියන්ට ලාවන්ට යුතුයකම් ඉෂ්ට කර ඉන්න නේද කියලා පිනමදී කෙනා හිතනවා. ආ ඒකත් හරි. එමඟ තමන්ගේ ඒ තමන්ගේ හිතේ ඇතිවෙච්ච බල සම්පන්න හැඟීම යටපත් කරන්න වර්තමානයේ ලේසියෙන් පුළුවන්. අතනදී එහෙම වුණේ නෑ. අර විදිහට කිව්වහම දැන් ඒගොල්ලන්ගේ හිතට හානි නොකරන්න බුදුරජාණන් වහන්සේ මාරයාට උත්තර දුන්නා. නෑ නෑ නෑ කියනවා. පුතුන් නිසා පුතුන් ඇති එක්කෙනා ශෝක කරනවා. ගවයන් නිසා ගවයන්ගෙන් එක්කෙනා ශෝක කරනවා. ධනෙ නිසා ධනෙ ඇති එක්කෙනා ශෝක කරනවා. ආසාව නිසා මිනිස්සයා ශෝක කරනවා. යමෙකුට ආසාවක් නැත්නම් එයා ශෝකෙන් නිදහස් වෙනවා. කියපු ගමන් මෙයා අර දෙන්න ආයමත් අර හිත වෙනස් නොකර ඒ කියන්නේ හිත ඒ විදිහටම රඳව ගත්තා. දැන් බලන්න මේ මම මේ කියන්න ලෑස්තිනේ ඔබට ඒ රැස් කරපු පින පස්සෙන් ආපු හැටි. පස්සෙන් ඇවිල්ලා යාට ආරක්ෂාව දැන් මේ කාශ්‍යප බුද්ධ කාලේ පින රැස් කළා. රැස් කළා කොහෙද ගියේ? දිව්‍ය ලෝකෙ ගියා. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස් ලෝකෙට ආවා. කාල පරිච්ඡේදයේ එච්චරම දුර නෑ. මිනිසුන්ගේ ආයුෂ 20000යි 120යි. අපිට තියෙනවා ඊට වඩා දුර කාලයක්. මෙතනදි ගිලිහුණොත් මෛත්‍රී බුදුරජුන් පහළ වෙන්නේ මිනිස් ආයස 20000 දී නෙවෙයි 40000 දී නෙවෙයි 60000 දී නෙවෙයි 70000 දී නෙවෙයි 80000 මිනිසුන්ගේ ආයුෂ 80000 වෙනකන් දිගටම සුගතියේ යන්න උවමනා කරන බලවත් පිනක් තිබ්බොත් හොඳයි. එහෙම පිනක් නැත්තම් අපි දන්නවද අපි කොහේ වැටෙයිද කොහෙට කඩාගෙන යයිද මොනවා වෙයිද අපි දන්නවද කියන්නේ එහෙම පිනක් තිබ්බොත් හොඳයි ඒ කියන්නේ අපි ගත්තොත් මේ ජීවිතය තුළ අපි හොන්න හොඳ බලවත් පිනක් ඉපැද්දෙව්වා කියන්නේ. හොඳ බලවත් පිනක් ඉපැද්දෙව්වා. මානසින් අවබෝධයෙන්ම බුදුරජාන් වහන්සේ සරණ ගිහින්, ධර්මයේ සරණ ගිහින්, ශ්‍රාවක සංඝයා සරණ ගිහින්, ආරි සත්‍ය අහලා ඒ විදිහටම රැඳිලා ඉඳලා කළා. ඔන්න ඊට පස්සේ මැරුණා. කෙලීම අපි දෙවියන් අතර ගියා. එතනදී ආයෙ පින් කරගත්තා. ඊළඟට දෙවිවරුන්ගෙන් ධර්මය ඇහුවා ඊළඟට ඊළඟ උසස් දිව්‍ය ලෝකෙට ගියා එහෙම ගිහිල්ලා අපි ගත්තොත් ඔන්න අපි අකනිට මේ බ්‍රහ්ම ලෝකී කිය කියමු. ඔන්න බ්‍රහ්ම ලෝකෙට ගිය ගමන් ඔන්න කාලේ තියෙන ඕන තරම්. ඔන්න මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළනකොට ආවකේම පුළුවන්කමක් තියෙනවා. අපිට පුළුවන් මේ වර්තමානයේ ඒ වගේ පිනක් ආරක්ෂා සහිතව උපද්දවා ගන්න. මොකද අපේ තිසරණේ කිලුට කරන දේවල් නිතර අපිට අහන්න දකින්න හම්බ වෙන්නේ නැද්ද? අපේ විශ්වාසය එක එක පැතිවලට යවෙන්නේ නැද්ද? ඇයි ගෞතම බුද්ධ ශාසනයේ ධර්මයේ පිළිසරණ ගන්න කියලා කියනකට කෙනෙක් කියන්න පුළුවන් බෑ කියලා. කොහොම කරන්නේ කොහොමද ඔහොම කරන්න බෑ. එහෙම පුළුවන් ද කරන්න ඔය කියන ඉක්මනට ධර්මය ආબોධ කරන්න පුළුවන් ද කියලා අපි හිතට ආවොත් අපි ඊට පස්සේ මේ ධර්මයේ තේරුම් ගන්න තියෙන අවස්ථාව අත්හරිනවා. ඊට පස්සේ කෙනෙක් කිව්වොත් නෑ නෑ එහෙම නෙමෙයි වෙන්නේ. මේක ග්‍රහය අනුවයි වෙන්නේ. මේ ග්‍රහ පීඨීම අපිට බලපානවා කියලා. ඊට පස්සේ මොකද ඉන්නේ අපේ විශ්වාසය කොයි පැත්තටද හැරෙන්නේ? ග්‍රහය පැත්තට හැරෙනවා. ඊට පස්සේ ඒ කියන දේ තමයි කල්පනා කර කර අවසව සහන්නේ. දැන් මේ කාලේ අපිට කොහොමද දන්නේ? දැන් ඊළඟට කොහොමද දන්නේ? සනි මාරුව කොහොමද දන්නේ? සිකුරු මාරුව කොහොමද දන්නේ? දැන් මෙහෙම එතකොට අපි සරණ යන්නේ මොනවද? ග්‍රහයෝනේ. එතකොට ගිලිහුනේ මොන සරණද? බුදු සරණ. ඉතින් මේ වගේ පරිසරයක් නැද්ද? පරිසරයක් තියෙනවා. එහෙනම් පින්වත්නි මතක තියාගන්න පිනක්වත් හරි විදිහට උපදවා ගන්න මේ කාලේ අමාරු. පිනක්වත් හරි විදිහට උපදවා ගන්න අමාරු නම් මේ කාලේ එහෙනම් අපිට ඒක ලකුණක් හෝඩුවාවක් තියෙනවා පිරිහෙන යුගයක් ඉස්සරහට තියෙන්නේ. ඉස්සරහට නැවත නැවත manuss ලෝකෙට ඇවිල්ලා පින් රැස් කරගන්න පුළුවන් යුගයක් නෙමෙයි තියෙන්නේ. ඉස්සරහට තියෙන මොකද්ද? පිරිහින යුගයක් තියෙන්නේ. ඒ පිරිහින යුගයේ ලකුණු හැම පැත්තෙම දිස් වෙනවා. දේශපාලනය කරන්න ගියත් මේ රණ්ඩු කරගන්නවා, ගහ ගන්නවා, බැන ගන්නවා නේද? බන කියන්න ගියත් බැන ගන්නවා. නැද්ද? බයිනවා අසපු තියනවා කියලා බයිනවා මහමෙවනාව තියනවා කියලා බයිනවා ආර්ය සත්‍ය අවබෝධ කරන හදනවා කියලා බයිනවා බණ කියන්න ගියත් බැන ගන්නවා දේශපාලනය කරන්න ගියත් බැන ගන්නවා ඊළඟට සාමාන්‍ය පොඩි දරුවන්ගේ තරගයක් තිබ්බත් ඒක කැපිලි කෙටිලි නැන්ද ඒ කියන්නේ හැම තැනම තියෙන්නේ මේ මොකද්ද මන්දා හැම තැනම තියෙනවා මේ මොකක්ද එකක් තියෙනවා. අපිට තේරෙන්නේ නැති මොකද්ද පිරිහීමක් තියෙනවා. එතකොට ඉස්සරහ දැන් ඒ පිරිහීමත් එක්ක ඒ පිරිහීමට අපි ගොදුරු වුණොත් අපිට ඉස්සරහට ඒ කියන්නේ අපිට අනාගතේ ආයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා මෙපමණකින්වත් පින් කරන්න අවස්ථාවක් තියෙන්නේ කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මට නම් කිසිම විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසයක් නැත්තේ මේ ජීවිතේ අපිට තියෙන ප්‍රශ්න දිහා බලන බලද්දී මේ ජීවිතේ පින රැස් කරන්න මෙච්චර අමාරු නම් ඉස්සරහට තියෙන්නේ තෙන්නේන්න මිනිස්සු ඇවිස්සිච්ච පිස්සු වැටිච්ච බලේට කීර්තියට නම්බුනාම වලට තරං මේ කියන්නේ මේ පොරකන එකක් නෙමෙයිද තියෙන්නේ. මහා අමුතු පොර කෑමක් තියෙන්නේ. එතන මේ පොරේට අහුවෙච්ච ලෝකෙක අපිට පුළුවන් වෙයිද අවබෝධයෙන්ම පිනක් රැස්කරන අනාගතේ අනාගතේ නම් මම කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන නිසා යම් කිසි ප්‍රමාණයකට හරි මේවා අපි දැන් කතා කරන නිසා දැන් අපි විඥානය ගැන කතා කළා. අපි මේක මේක වෙන්නේ චේතනාවෙන් කියලා කතා කළා. ඊළඟට කතා කළා නරක චේතනාවක් ඇති කළොත් ඒකෙන් නරක පිනිස බලවත් පරිසරයක් හැදෙනවා ඒකේ විඥානය පීඩනවා කියලා. හොඳ චේතනාවක් කළොත් ඒකේ හොඳ පිනිස බලවත් පරිසරයක් හැදෙනවා ඒක විඥානය පිටනවා කියලා. ඉතින් අර හොඳට තියෙන ඉඩකඩ අඩුනේ ඉස්සරහට. අනාගතේ එන්න එන්න හොඳට තියෙන තැන නැහැ. යහපතට තියෙන තැන නැහැ. අවංකකමට තියෙන තැන නැහැ. ඒතකොට එහෙම නැති වෙන්න නැති වෙන්න මොකද වෙන්නේ? ඊට පස්සේ අධර්මේ නම් බලවත් වෙන්නේ අධර්මයට තමයි තැන තියෙන්නේ. ඔව්. දුස්සීලකම නම් බලවත් වෙන්නේ ඒකට තමයි තැන තියෙන්නේ. ක්‍රෝධය නම් බලවත් වෙන්නේ ඒකට තමයි තැන තියෙන්නේ. ඊට පස්සේ තැන ඉන්නේ ඒකට නං. ඊට පස්සේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන්නේ දැන් අපි අපිම ගමු මේ ගෙවි ගිය කාල පරිච්ඡේදයේදී භීෂණයකින් බයකින් තොර මේ බොහෝම මේ මෑති ඊපිරිදා ඉඳලා අපි මේ ඉන්නේ අධර්මයේ කොච්චර බලවත් වෙලා තියෙනවද කියන්නේ මම 88 88 පෙබරවාරි මාසයේ රුවන්වැලි සෑයේ පින්කමට ලෑස්තික වෙච්ච වෙලාවේ හවස 7ට දැන් මම පටන් ගන්න හැදී පින්කම 6 මාරට ලෑස්තිලා හිටියේ. හවස 7ට මළුවේදී බෝම්බයක් පුපුරවන්න ඉල්ටීටි කාරයෝ මල්ලක දාලා ඒ බෝම්බේ ඒක මල් වලින් වහලා මල් ගෙනියනවා වගේ කාන්තාවක් සිංහල බෞද්ධ කාන්තාවක් සුදු ඇඳගෙන සිල්රිද්දක් පුරවගෙන මේක අරගෙන බස් එකට නැග්ගනේ බැරි වෙලාවත් මේ මළුවේ පිපිරුවා නම් ගෙනාවනම් සමහරට බණ කියන්න අපිවත් ඉතුරු වෙලා ඉන්නවද? නෑනේ. එතකොට බලන්න ඒ බඳු භයානක පරිසරයක් තිබුණා. භයානක පරිසරයක් තිබුණා. අද අපි මේ කිසි බයක් නැතුව මේ වාඩි වෙලා ඉන්නේ. අද අපිට මේ බෝම්බයක් පුපුරාවිද කියලා සිතවිල්ලක්වත් ආවද? සිතවිල්ලක්වත් ආවේ නෑනේ. ඉතින් මේ නිසා ඉතින් කලාතුරකින් තමයි මේ වගේ බය නැති කාලයක් උදා වෙන්නේ. මීට අපි ගත්තොත් LTD ප්‍රශ්නේ වගේම මේ දකුණේ ඇති වෙච්ච බීසන කාලේ බියෙන් තැති ගැනීමෙන් ඔබ වාසය කළේ නැද්ද? වාසය කළානේ. ඉතින් මේ නිසා අපි දන්නේ නැහැ මේ බියක් තැති ගැනීමක් නැතුව මේ ඉන්න ඕනේ කාලේ කොච්චර කාලයකටද කියලා. ඒ නිසා පරිසරය තුල ඇති වෙන දේවල් එක්කෝ මේ සුනාමි ඇවිල්ලා විනාශ වෙනවා එක්කෝ දේශපාලන අර්බුද ඇවිල්ලා විනාශ වෙනවා එක්කෝ ත්‍රස්තවාද ඇවිල්ලා විනාශ වෙනවා එක්කෝ රෝග ඇවිල්ලා විනාශ වෙනවා එක්කෝ දුර්භික්ෂ ඇවිල්ලා විනාශ වෙනවා මේ වගේ මොනෝ මොනෝ හරි වෙනවා කලින් කලට ලෝකෙ විනාශ වෙන්න ඉතින් මේ එහෙම තියෙන ලෝකයක තමයි අපි ඉන්නේ මේ අපි ඉන්නේ එහෙම තියෙන ලෝකයක දැන් කොහොම නමුත් අපි සංසාර පිනක් කළා ඒ පින නිසා manuss ලෝකේ ඉපදුනා. මිනිස් ලෝකේ ආවට පස්සේ අපි හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ අපිට බොහොම සුළු කාලයකටයි මේ manuss ලෝක ජීවත් වෙන්න තියෙන්නේ. මේ සුළු කාලේ අපි රැස් කරපු පිනෙන් කොටසක් ගිවිලා ගිහිල්ලා නැද්ද? ඔන්න දැන් මං කිව්ව ඔබට මතකද උදේ මව කුසී අපි උපන්නා. කොහොමද උපන්නේ? අර කරුණු තුන සිද්ධ වුණා. මව් කෙනෙක් සුදු වෙන සුදුසු කාන්තාවක් හිටියා. එයා පුරුෂයෙක් එක්ක එකතු වුණා. ගන්ධබ්බය පැමුණා. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතුවයි එකතු වුණා. එකතු වුණේ කොහෙද? මව් කුසේ. ඊට පස්සේ මව් කුසේ නාම රූප වැඩෙන්න ගන්නවා. ඒ නාම රූප වලට අනුව ඇස කන නාසය දිව කමන්නස හැදීගෙන යද්දී මව් කුසීම මැරෙන්නේ නැද්ද? අපි ඒකෙන් බේරුණා. මට මතකයි ඒක අම්මා කෙනෙක් මගේ ළඟට ආවා වයස 80 ගණනක්. ඒ අම්මා අඬ අඬ මට කියනවා අනේ ස්වාමීනි මම කාටවත් කිව්වේ නෑ. මගේ හිතේ හරි වද දෙන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද අම්මා? තරුණ කාලේ. මට කිව්වා මෙහෙමයි මම මම බඳින්න ඉඳෙද්දී මං කෙනෙක් කෙනෙක් නිසා අනාථ වුණා. මට බලට දරුවෙක් ලැබුණා. ඊට පස්සේ මම බඳින්න ඉන්න කෙනාට කිව්වා. එයා හරි කරුණාවන්ත කෙනෙක්. එයාට කමක් නැහැ. මං කිසිම ප්‍රශ්නයක් නැහැ. මං ඔයාව පිළිගන්නවා. හැබැයි ස්වාමීනි මම මේ දරුවා නැති කරන්න ගොඩාක් මහන්සි ගත්තා. මේ ළමයා මලේ නැහැ. ගෑනු දරුවෙක් ඉපදුනා කිව්වා. දැන් එයා දොස්තර නෝනා කෙනෙක්. මම බැලුවා එහෙනම් ඒ ඒ බඩට ආපු එක්කෙනාගේ පිම්බලෙන්ම තමයි බේරිලා තියෙන්නේ. දැන් මිනිස් මව්කුසට අපි ආපු ගමන් අපි කොච්චර අසරණද බලන්න. කෙනෙකුට හානි කරන්න බැරිද? හිතාගන්න බැරි විදියට වෙනවනේ. මට මතකයි මරදගහ මුල කියන ප්‍රදේශේ බස් එකක් ඇක්සිඩන්ට් වුණා. ඒකෙදී බබා හම්බෙන්න අම්මා කෙනෙක් ගිහිලා එකපාරට ගහක වැදුනා. බඩේ හිටිය බබා විසි වුණා. අන්තිමට ඒ අම්මට සීනේ තුල ඉස්පිතාලෙ ගියම මාස 2කට 3ක දරුවෙකුට දරුවා නැහැ. මරුණා. ඉතින් අපි එතනින් බේරුනේ නැද්ද? ඒ බේරුවේ කවුද? අපේ පින. ඊට පස්සේ ඔන්න මව කුසේ අපි අමාරුවෙන් ඔන්න අපි ඇස කන නාසි දිවක මනස විරූපී වෙන්නේ නැතුව විකෘති නොවි අංග විකල නොවි අපිට හිතන්න පුළුවන් මිනිස් වෙරට අපි උපන්නා. ඊළඟට ඉපදුනාට පස්සේ හැම කිරිබොන වයසේදී අම්මා හැමතිස්සෙම පෑයෙන් දෙකෙන් ඇහැරි ඇහැරි බලන ළමයා දිහා. අම්මා ළමයාට කිරි දෙනවා ළමා අයිනි තියන් ඉන්න අම්මට නිින්ද යන්නේ නැහැ. අම්මා යාන්තම් ඇස් පියාගෙන එනකොට අම්මට ඇහැරෙනවා අම්මට බය තියෙනවා මේ දරුවා ඇඟට යට වේද කියලා. මොකද හේතුව හැම මාසෙකම සාමාන්‍ය රෝහලක බබා අම්මගේ ඇඟට යට වෙලා මැරෙනවා එක බබෙක්. මොකද සමහර අවස්ථාවල් එනවා අම්මට නිදිමත වැඩි. අම්මට නිින්ද යනවා. ඒ නිින්ද යනකොට සමහර විට බබාට කිරිපොපෝ ඉන්නේ. බබාට එතකොට බබාගේ මූණ අම්මගේ තනේට යට වෙලා බබා මැරෙනවා. අපි ඒකෙන් බේරුනේ නැද්ද? අපි ඒකෙනුත් බේරුණා. එතකොට ඒ මොකද්ද අපි පාවිච්චි කළේ? පාවිච්චි වුණේ මොකද්ද? අපි රැස් කරපු පිනයි. සමහර පුංචි දරුවෝ උණ ගැනිලා මැරෙනවා. අපිට උණ ගත්තේ නැද්ද? උණ ගත්තා. නමුත් අපි මැරුන්නේ නැහැ. එතකොට අපි ඒ පිනෙන් ඒ අපිට පිනක් තිබුණා. සමහර දරුවන් පාර යද්දී හැප්පිලා මැරිලා වැටෙනවා. මැරෙනවා. අපි ඊ අනතුරුන බේරුණා. මේ විදිහට බේරි බේරි බේරි එද්දී ගෙවිලා ගියා මනුස්ස ලෝකේ ආපු පින. මිනිස් ලෝකෙට ආපු පින ගෙවිලා යද්දී අපි අලුතෙන් පින් රැස් කරන්නේ නැත්තම් අපි පින පිළිබඳ අවබෝධයක් නැත්තම් පින රැස් කරන්න අපි කල්පනා කරන්නේ නැත්තම් අපි මේ ලෝකේ හරි මායාකාරීනේ මේ මායාකාරී ලෝකෙටම අහුවෙලා මේකෙම ගහගෙන ගියෝ මේ පින ඉවර වෙලා යනවා. මේ පින ඉවර වෙද්දී එතකොට ආයේ මිනිස් ලෝකෙට එන්න පරිසරය නැත්තම් කර්මයේ කිවි පරිසරයනේ හිත ක්ෂේත්‍රයනේ. එතකොට පරිසරයේ මිනිස් ලෝකෙට ගේන්න පරිසරයක් නැත්තම් දිවි ලෝකෙට අරගෙන යන්නත් පරිසරයක් නැත්තම් ආර විඥානේ තියෙන එකකට හැදෙනවා. එතකොට පරිසරයේ තියෙන්නේ තිරිසං අපායට යන්න නම් මොකද වෙන්නේ? ආර විඥානේ ලස්සන්ට යාව එතනට ගෙනියනවා. ඉතින් මේ නිසා මේ අපි ජීවත් වෙලා ඉන්න කාලේ මේ පින් ඉවර වෙන නිසා හොඳට මතක තියාගන්න අපේ ජීවිතවල හොඳට බැලුවාම තේරෙනවා ආඩම්බර වෙන්න කියලා කිසිම දෙයක් නැහැ. අපේ ජීවිතවල ආඩම්බර වෙන්න හිතට ගැනීමට කියලා කිසිම දෙයක් නැහැ. ඒ නිසා පින්වත්නි පින් කිරීමේදී කවදාවත් නම ගහගන්න පින් කරන්න එපා. නම ගහ ගැනීම පිණිස පින් කරන්න එපා. අපි ගත්තොත් කෙනෙක් බුදු පිළිමයක් පූජා කරනවා කියමු. සමහර බුදු පිළිම පූජා කළා බුදු පිළිමයට න්‍යාගේ නම ගහනවා. කොච්චර මෝඩද? ඒ පිළිමේ පූජා කරන්න ඕනේ කවුරු හරි මේ පිළිම වහන්සේට වන්දනා කොට පින් රැස් කරගනිත්වා කියලානේ. එහෙම නැතුව එයා මොකද කරන්නේ? බුදු පිළිමයට එහාගෙන හැම ගහනවා. අසවලා විසින් දෙමාපියන්ට පින් පිණිස පූජා කරන ලදී කියලා. ඒතර මිනිස්සු වඳින්නේ ඒකට. එතකොට අර පිනගෙන යට අවබෝධයක් තිබ්බද? පිනගෙන අවබෝධයක් නැහැ. සමහර කෙනෙක් නම ගහන්න නැත්නම් පින කරන්නේ නැහැ. එතකොට සම්පූර්ණ මොකක්ද ඒකට හේතුව? පිනගෙන අවබෝධයක් නැහැ. පිනගෙන අවබෝධය තියෙන එක්කිනා කල්පනා කරන්නේ පින මිසක් නම නෙවෙයි. ඉතින් මේ නිසා මම කිව්වේ ඒකයි කවදාවත් මේ ජීවිතේදී නම අපේ නම පවතින්න ඕනේ අපේ නම තියෙන්න ඕනේ කියලා එහෙම කල්පනා කරන්න එපා. අර බමුණයි කතාව අහලා ඇතිනේ. එක බමුණෙක් හිටියා. මේ බමුණ කල්පනා කළා හරි මාන්නේ බමුණන්ට අපිට වගේ නෙවෙයි. අපිට මාන්නේ තියෙන ටිකයි. හරියට මාන්නේ තියෙන බමුණන්ට. ඉතින් බමුණෝ එක බමුණෙක් බැලුවා මේ මා මම මරුණට පස්සේ කවුරුවත් මැරිච්ච නැති තැනකයි මං මගේ මෙනිය වල්ලන්න ඕනේ. කියලා බමුණ වත්තේ කොනේ තිබුණා අවුරුදු 100 ගානක් පරණ නුගයක්. සේවකයන්ට කිව්වා මේ නුගේ ගලවපන් මට මේ නුගේ තියෙන තැන අස් කරලා තියාගන්න ඕනේ මම මැරුණාම මෙතන වල්ලන්න. බුදුරජාන් වහන්සේ දැක්කා හැබැයි මේ බමුණා එහෙම කල්පනා කළාට ඒ එයා තුල තියෙනවා ජීවිතය අවබෝධ කිරීමේ උපකරණේ. මොකක්ද ඒ උපකරණේ? නුවණින් විමසීම. එයා දන්නේ ඒක තියෙන බව. බුදුරජාන් වහන්සේ එතෙන්ට වැඩලා ඇහුවා පින්වත මොකද්ද බොය කරන්න කියලා ඇහුවා. අනේ ස්වාමීනි මං කල්පනා කළා කවුරුවත් මැරිච්ච නැති තැනක මගේ මිනිහේ මැරිච්ච කාලෙක වල්ලන්න. ආ මෙතනද කියලා ඔව් ස්වාමීනි මෙතන කිව්වා. මෙතන කවුරුම මැරිලා නැති ඇති කිව්වා. ඔබේ නම මොකද්ද කියලා. ඉතින් නම කිව්වා. බුදුරජාන් වහන්සේ ඔබ මෙතනම ওই නමින් 14000 වාරයක් වලදා වලදාලා තියෙනවා කිව්වා. එහෙමනම් අපි මේ නම් ගහන එකේ අපිට කිසි මට නම් සාමාන්‍ය ලෝකේ දැන් ওই සම්මත කරගෙන ගහගන්නවා තමයි නංග. නමුත් ඒකේ කිසිම ලොකු අර්ථයක් පේන්නේ අපි කරනවා නම් කරන්න ඕනේ නම නෙවෙයි පින. එතකොට පින කිරීමට අපි හරියට කල්පනා කළොත් දැන් අපි ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි මේ බුදුන් ප්‍රමුඛ සංඝයාට දන් දෙනවාටත් වඩා මහත්ඵලයි මහානිසංසයි කිව්වා. ඇස්පිය හෙලෙන මොහොතක් අනිත්‍ය මේ ලෝකේ වෙනස් වෙන ලෝකයක් කියලා තේරුම් ගන්න මහන්සි ගන්න කිව්වා. මේ වෙනස් වෙලා යන ලෝකයක් මේ තියෙන්නේ කියලා ඇස්පිය හෙලෙන මොහොතකටවත් තේරුම් ගන්න මහන්සි ගන්න අරකටත් වඩා වටිනවා කිව්වා. ඇයි එතකොට ඒකේ තේරුම මොකද්ද? මේ වෙනස් වෙලා යන ලෝකයේ තේරුම් ගන්න වෙනස් වෙලා යන ලෝකේ තමයි Tamanගේ ලෝකය. අපි එක එක්කිනා තුල තියෙනවා තම තමන්ට ආවේනික ලෝක. එතර මේ දැන් ඔබේ ලෝකේ තමයි ඔබේ ඇස් දෙක කන් දෙක නාසය දිව කය මනස තියෙන්නේ. මගේ ලෝකේ තමයි මේ ඇස් දෙක කන් දෙක නාසය දිව කය මනස තියෙන්නේ. තව කෙනෙකුගේ ලෝකේ තමයි එයාගේ ඇස් දෙක කන් දෙක නාසය දිව කය මනස තියෙන්නේ. එතකොට මේ ලෝකය වෙනස් වෙන ස්වභාවයට අයිති එකක් කියලා නෝනින් විමසන්න මහන්සි ගන්න කියනවා. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දන්නවා එයාගේ එහෙම මහන්සි ගනිද්දී එයා තුල උපදින බලය උපදින පින එහෙම නැත්නම් එතන හැදෙන පරිසරය එයාම එක්කගෙන යනවා. එයාම අරගෙන යනවා අවබෝධය පිණිස. අවබෝධය පිණිස යම කැඳවාගෙන යනවා. අවබෝධය පිණිස එහෙම කෙනෙක්ව ගෙනියන්නේ නැහැ. එයා තුල එහෙම එකක් නැත්තම්. දැන් බලන්න ඔබ දැන් මේ මේ දකුණු පළාතේ ඔබට විතරක් මොකද ඉව වැටුනේ මේ දහම් වැඩසටහන. එතකොට ඒකට ඔබේ පිනක් නෙමෙයිද ඔබට මේ ඉව දුන්නේ? අන්න අතන වැඩසටහනක් තියෙනවා අපි යක්. සමහරට යාළුවෙකුට කතා කළා. යහා කියලා අන්තිමට කියන එක්ක බෑ. වෙන්න බැරිද? එක්ක බෑ ඔයා යන්න මට වෙලා නැහැ. මට වෙන වැඩක් කියදුනා කියලා සමහර විට එයා ඒක වෙනස් වෙන්නේ නැද්ද? තව කෙනෙක් ඉන්නෝ ඇඟිලි ගණන් කර කර. එතකොට මේ වෙනස ඇති වෙන්නේ තම තමන්ගේ තියෙන පිනත් එක්කයි. පිනත් එකයි වෙනස තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පින්වන්ති වැඩිපුර හිටි සෙවැත් නුවර. ඉතින් ඒකයි උන්වහන්සේ වැඩිපුර කාලයක් සෙවැත් නුවර ගත කළේ. විශාල පිරිසකට ධර්ම අවබෝධය දෙන්න. ඉතින් වෙලාවට පින තියන අය ගානට එතනට ඉපදී ඉපදී ඉපදී ඉපදී ආවා. ඉතින් මේ නිසා අර පින තමයි මිනිස්යාව උවමනා තැනට ගෙනියන්නේ. පින නැත්තම් ඒක වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි මේ ඔබට මතකද මම කිව්වා අපි මේ ඉපදිච්ච ජීවිතේ මේ දෙවි කෙනෙක් විසින් අපිව බය කොල්ලා මව් කුසට දාලා නැහැ. පළයන් ඇතුළට කියලා මව් කුසට ඇතුළට දාලා නැහැ. ඉබේ අපි මව් කුසක් ඇතුළට ගියේ නැහැ. ඒක උනේ කොහොමද? අපට උරුම වෙලා තිබිච්ච තැනට අපි ගියා. උරුම වෙලා තිබිච්ච තැනට අපි ගියා නෙමෙයි යවුණා. අපට උරුම වෙලා තිබුණේ මොකද්ද? ඒ උරුමේ විඳින්න තමයි අපි එතනට ඒ මෞකසට ගියේ. දැන් සමහර අය ඉන්නවා අවුරුදු ගාණක් ආදරය කරලා විවාහ වෙනවා. විවාහ වෙච්ච දවසේ සුමානෙන් ඊට පස්සේ නාය කොල්ලගයි වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ ඒ උරුමේ ගන්න තමයි ඒගොල්ලෝ අවුරුදු ගාණක් හිටියේ. ඊට පස්සේ උරුමේ අරගෙන යනවා. සමහර අයට ඔන්න දරුවෙක් පිණිස හරිය ආශාවෙන් ඉන්නවා අනේ මට දරුවෙක් ලබා ගන්න ඕන කියලා. ඕන දරුවෙක් නෑ. ඊට පස්සේ කාගේ හරි එක්ක දරුවෙක් හදා ගන්න. අසීමිත ආදරය. ඊට පස්සේ ඒ ළමයා වද දෙනවා. එක්ක Tamanටම දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ වද දෙනවා. වෙන්න බැරිද මෙවුවා? මේ වගේ අපිට උරුම වෙන්න යම් කිසි දෙයක් අපි සංසාරයේ කරපු දේවල් වලට අනුවයි. හැබැයි ඔබ මතක තියාගන්න මේ ජීවිතේ සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කර්මෙන් නෙමෙයි. මේ සුනාමිය වෙච්ච වෙලාවේ ගොඩාක් හානි වුණා මේ ගාල්ලට. හානි වෙච්ච කාලේ මමත් මට මතකයි ඒ කාලෙම මේ වැඩසටහනකට මෙතෙන්ට මං ආවා. මගෙන් ඇහුව කෙනෙක් අනේ ස්වාමීනි මේක කර්මයක්ද කියලා. මං කිව්වා මේක කර්මය කියලා මං කියන්නේ නැහැ. මම මේකට කියන්නේ මේක ඉපදිච්ච මිනිසයාට මුහුණ දෙන්න තියෙන විදියක්. දැන් මගෙන් අද තව කෙනෙක් අහලා තිබුණා මේ කාලු ප්‍රදේශයේම අර හුළඟට ගහ අර පුළුන් ගහ කඩා වැටිලා පවුල මෙරිච්ච එක. ඒ කර්මයක්ද කියලා. සමහරට මරණයට කර්මයක් ಉಪකාරී වෙනවා. නැත්නම් යා බේරෙනවා. එතකොට හැබැයි ඉපදිච්ච කෙනාට නොඑක් අයුරින් මරණයට මෝණ දෙන්න තියනවා කියන තේරුම් ගැනීම අපිට තිබුණොත් අපිට මේ එක එක්කෙනාගේ කර්මය හොය හොයා යනවට වඩා අපිට මේ ජීවිතේ තේරුම් ගන්න එක උපකාරී වෙනවා. මොකද දැන් අපි ගත්තොත් ඔන්න සුනාමීට කොටසක් කර්මානුරූපව කියමු ගහගෙන ගියා. ගස් කඩාවැටල කොටසක් මැරුණා. අපේ කර්මය කොයි විදිහටද තියෙන්නේ කියලා අපි දන්නවද? අපි දන්නේ නැහැ අපි කොයි විදිහට මැරෙයිද කියලා නේ. සමහරු මැරුණ බෝම්බ වලට හමුවිලා. සමහරු මැරුණ බස් වලට යට වෙලා. සමහරු මැරුණ මදුරුව කාලා. සමහරු මැරුණ ආහාර ගත්තව දිරුව ගන්න බැරුව. සමහර මරණ පිළිකා හැදිලා. ඉතින් අපි විවිධ විදියට මැරෙනවානේ. එතකොට මේ නිසා අපි දන්නේ නෑ අපි කොයි විදියට මැරෙයිද කියලා. හැබැයි අපි දැන සිටින්න ඕනේ අපි ඉපදුනා නම් අනිවාර්යයෙන්ම මැරෙනවා. ප්‍රශ්නේ නම් අපිට මැරෙන එක නෙවෙයි. ප්‍රශ්නේ මොකද්ද? ඉපත කරා යන එක. ඒකෙත් ප්‍රශ්නේ මොකද්ද? මනුස්ස ලෝකෙට උපතක් කරා යනවා නම් යම්කිසි ප්‍රමාණයකට ඉවස ගන්න පුළුවන්. බැරි වෙලාවම තිරිසන් ලෝකෙට උපතක් කරා ගියොත් මේ ඔක්කොම ඉවරයිනේ. තිරිසන් ලෝකෙට උපතක් කරා ගියොත් මේ ඔක්කොම ඉවරයි. ඒ වගේම මනුස්ස ලෝකෙට වුණත් පින්නක උපකාරයෙන් උපතක් කරා ගියොත් යම්කිසි ඔරොත්තු දීමක් තියෙනවා. එහෙම නැත්නම් අර ආනන්ද සිටුවරයට වගේ වෙයි. ආනන්ද සිටුවරය හොඳට හම්බ කළා. ළමයාට කිව්වා සේවකයන්ට ගහලා කිව්වා මේ බලපන් මං හම්බ කරනවා. දැන් කෝටි 40ක් මම මේ ආදායම උපද්දවලා තිනවා. මම මේක කළේ වේයා අතුඹස බඳින්න වගේ. මී මැස්ස පැණි රැස් කරන්න වගේ මම කළේ. රුපියලක් හරි වේදන් වුණොත් ආදායමක් නෙවෙයි ඒක වේදමක්. ඒ නිසා හම්බ කරන්න කියලා හැමදාම උපදෙස් දෙදී මෙයා මයන් මුකුත් පින් කළේ නැහැ. හම්බ කරලා එකම පුතෙක් හිටිය. ඒ පුතාට මේ ඔක්කොම අයිති වුණා. ඊට පස්සේ මෙයා මැරුණා. රාජ්‍යරුව මැරුණට පස්සේ පුතාට දුන්න සිටු තනතුරු. දැන් පුතා සිටුවරයා. මෙයා මැරිලා ගිහිල්ලා උපන්නා ඒ ප්‍රදේශයේම හිඟන්නියකගේ කුසේ ඉපදුනා ඉපදුන එකට කවුද මේ ඉපදෙන්නේ? ඇස් වපර අතපය කොර වෙච්ච මූණ ඇද වෙච්ච විරූපී කොළු ගැටයක්. දැන් එක ජීවිතයක මහා සිටුවරෙක්. ඊළඟ ජීවිතයේ විරූපී අහිංසක දුගී දරුවෙක්. පොඩි කාලෙම දීමාපිය මැරුණා. මෙයාට මෙයා වීදි දරුවෙක් බවට පත් වුණා. එමෙ ජීවත් වෙන කොහෙද? වීදියේ. දැන් මෙයා මිනිස්සුන්ගෙන් අතපාලා කී කියාරි ඉල්ල ගන්නවා. මොනවා හරි කනවා. පොඩි කොල්ලෙක් දැන් අවුරුදු 4ක 5ක ළමයි චූටි ධර්මයි. දැන් මේ ළමයා දවසක් පාර දිගේ යනකොට මෙයා මෙයාගේ මාලිගාව සිටු මාලිගාව තිබිච්ච පාරට මෙයා වැටුණා. දැන් මේ මාලිගාව යනකොට දැන් මෙයාට පේනවා ලස්සන ගෙයක්. පොඩි දරුවට. මෙයා බලන් හිටියේ මේ ගේ දිහා. දැන් මෙයාම දන්නේ නැහැ. මෙයාගේ කකුල් දෙක යනවා වත්තට. දැන් මෙයාට මේ මොකක්ද මතකයක් අවදි වුණා. ගේට්ටු ඇරලා තිබ්බ වෙලාවට ගේ මෙයා මිදුලට ගියා, දොර ඇරලා. ගේ ඇතුළට ගියා. ස්තූපට ගොඩුණා සාලෙට ගියා. එතකොට සාලේ මෙයාගේ පුතාගේ ළමයි සෙල්ලම් කර කර ඉන්නවා. එතකොට ළමයි ටික දැක්කා දැක්ක ගමන් මෙයා hina වුණා. hina වුණාම ළමයිට පෙවුනේ කවුරු වගේද? භූතෙක් වගේ. ඒ ළමයි විලාප දුන්නා මේ මෙන්න භූතෙක් ඇවිල්ලා කියලා. සේවකයාව දැක්ක පයින් ගැව්වා වේසි වුණා පඩියට පඩියට පෙරලිගෙන ගියා ගහගෙන ගහගෙන ගියා පයින් පයින්ම ගහ එළියට දැම්මා. දැන් එළියේ පාර අයිනේ ගල් ගොඩේ වැටිලා අත්පය තුවාල වෙලා ලී වැක්කිරෙනවා අඬ අඬ කොඩු පැංචෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩිය බලන්න මෙයාගේ වෙලාව. ආම උන්වහන්සේ දැක්කා මේ කවුද? මේ ගෙදර හිටපු අයිතිකාරයා. කතා කළා පුතාට. කතා කළාම මූලසිරි පුතාගේ නම. පුතාන්ට මූලසිරි සිටුවරයා කතා කළා. කතා කළා කිව්වා ඔයගොල්ලෝ හරි වැරදි මේ කරපු එක නෑ නෑ ස්වාමීනි මේ මේ මේ කොළු මේ කොළු ගැටය මේ ශාලා ඇතුළට මගේ දරුවෝ ඔක්කොම බය වුණා කිව්වා. මේ කවුද කියලා දන්නවද කියලා ඇහුවා. නෑ කිව්වා. මේ තාත්තා කිව්වා. අපේ ඥාතික අද කොච්චරනම් අපි ඇස් ඉදිරියට හම්බ වෙනවද? එක එක වෙසින් අපි දන්නවද? දන්නේ නෑ. මේ තාත්තා කිව්වා. මම පිළිගන්නේ නැහැ කිව්වා. අනේ ස්වාමී අමනාප වෙන්න එපා. මම පිළිගන්නේ නැහැ කිව්වා. ආ ඒකට කමක් නැහැ කිව්වා පිළිනොගත්තට. වාට තාත්තා නොදීපු දේවල් තියනවද කියලා ඒවා. ඒක ස්වාමිනී තාත්තා රත්තරම් පිගානක කෑවා. ඒ පිගානට වෙච්ච දෙයක් නැහැ. රත්තරන් සෙරප්පු දෙකක් දැම්ම ඒකට වෙච්ච දෙයක් නැහැ. රත්තරන් හැරමිටියක් පාවිච්චි කළා ඒකත් නැහැ තාමත් හොයනවා මං කිව්වා. එනම් පොඩ්ඩක් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ අර පොඩි දරුවාට උන්වහන්සේ අදිෂ්ඨාන කළා පෙර භවයේ මතක් වෙන්න කියලා. එතකොට මේ ළමයාට සම්පූර්ණ පෙර භවයේ මතක් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ආට කියනවා ආනන්ද සිරිතුමා ඔයා ගිහිල්ලා අර මේ හංගපු පිඟානයි සෙරපු දෙකයි හැරමිටේ හොයලා දෙන්න කිව්වා. එයා ගියා. ගිහිල්ලා පිළිකන්නේ කිව්ව මේ මෙතන හාරන්න කිව්වා. එතන හාරුවා. ඌ පිඟාන මතු වුණා. ඊට පස්සේ පිටා පිටිපස්සට ගියා. ලොකු ගලක් තියෙනවා. මේ ගල උස්සන්න කිව්වා. ඒ ගලයට භාජනයක් තියනවා කිව්වා. ඒ ගල ඉස්සුවා. ගලයට තියෙන පොඩි භාජනයක සෙරප්පු දෙක හංගලා. ඊළඟට අනිත් එහා පැත්තට ගියා. ඒ පැත්තේ හැරුවා. හාරනකට තියෙනවා හැරමිටිය. ඒ ඒ වෙලේ මූල සිරිපුතාට මොනවා හිතෙන්නේ නැද්ද තමන්ගේ තාත්තා මැරිලා ගෙදරට ආපු විදිය. ඉතින් මේ නිසා එවැනි රවුමක් තමයි මේ අපි කැරකි කැරකි යන්නේ. නමුත් අපිට හිතෙන්න කොහොමද? මනුස්ස ලෝකේ අපි හැමදෑම මේ විදිහට ඉඳී අපිට මුණ ගැහි. ඉතින් අපි කියනවා ආයෙනම් මට ලබනාත්ම නම් ඔහෙල මුණ ගැහෙන්න එපා. කියන්නේ නැද්ද එහෙම? අපෝ ඔහෙල නම් හම්බෙන්න එපා කියන ඊළඟ ආත්මේ ඒ අපි හිතාගෙන ඊළඟ ආත්මෙත් මිනිස්සු වෙලා අපි හම්බ වෙන්න එපා කියන අපිට හමු නොවි හම්බ වෙන්න ඕන අය විතරක් අපිට හම්බ වෙවි tie කියලා. දැන් බලන්න කොයිතරම් අපේ කල්පනාව යථාර්ථයට විරුද්ධ නැද්ද? අපි කරන කල්පනාව යථාර්ථයට විරුද්ධ එකක්. ඒ කියන්නේ ලෝකයේ ඇත්ත ස්වභාවයට වඩා වෙනස් විදියක් තමයි අපි මේ හිතන්නේ. ඇත්ත ස්වභාවයේ අපි මේ හිතන විදියට වඩා වෙනස් එකක්. ඒ ඇත්ත ස්වභාවයේ දැකීම තේරුම් ගැනීම තමයි මේ ධර්මයෙන් අපි කරන්න ඕනේ. එතකොට මනුස්ස ලෝකෙට අපි එද්දි සංසාරේ පුරුදු වෙච්ච දුර්වලතා මේ ජීවිතයට බලපාන්නේ නැද්ද? බලපානවා. සසරේ පුරුදු වෙච්ච කුසලතා බලපාන්නේ නැද්ද? සංසාරේ පුරුදු වෙච්ච දුර්වලතා බලපානවා. කුසලතා බලපානවා. හැකියාවන් බලපානවා නොහැකියාවන් බලපානවා. සංසාරේ පුරුදු කළා නම් දුෂ්ටකම් මේ හිත හැදෙන ඒ විදිහට. ඒතර දුෂ්ටයි. සංසාරේ පුරුදු කළා නම් යහපත්කම් මේ හිත ඒ විදිහට හැදෙනවා. සංසාරේ පුරුදු කළා නම් නුවණ මේ ජීවිතයේදී නුවණ තියෙනවා. දැන් අපි ගත්තොත් ඔබට යම් කිසි නුවණක් තියෙන්න පුළුවන්. ඒකනේ මේ වගේ පැත්තකට ඔබ යමුනේ. හැමෝම යමු වෙන්නේ නැහැ නේ. දැන් අපි ගත්තත් එහෙම දැන් මෙතනදී මේ පාසුකම් දාලා ශබ්ද විකාශන දාලා මෙතන මෙතන වෙනම පාඩමක් උගන්වන්නේ නේ. අපි ගම අද රැයට තියනවා කියලා මෙතන සංගීත සම්දර්ශනය. ඒතර ඒකට ආස කරන වෙනම කට්ටියක් ඉන්නේ නැද්ද? ඒතර මේ එක එක්කිනා ආස කරන පැති තියෙනවා නේ. එතකොට බලන්න දැන් ඔබ මේ ආශකලේ මේ නුවණ වැඩෙන පැත්තක්. එතකොට නුවණ වැඩෙන පැත්තකට ඔබ ආශකලාට පස්සේ ඔබ පුළුවන් තරම් කල්පනා කරන්න ඕනේ ඒ නුවණ වැඩෙන විදිහට ජීවිතය ගැන හිතන්න. එතකොට ඒකට උපකාර වෙනවා අපි මේ කතා කරපු දේ. මොනවද අපි මේ කතා කළේ මේ මව කුසක උපදිනේ අපි කොහොමද? ඊට පස්සේ අපි බිහි වුණේ කොහොමද? ඊට පස්සේ අපි ජීවත් වෙනවා. ලෝකෙත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට විඥානයේ වැඩ කර කර තියෙනවා. එතකොට අපි චේතනා පහල කර කර අපි යම්කිසි දෙයක් කරද්දී ආයි විඥානයේ පැලවෙන්න පරිසරය හැදෙනවා. පරිසරය හැදුනට පස්සේ අපිට ඒක කැන්සල් කරන්න බෑ. අපි ඒකට වඩා වෙනත් බලයක් උපද්දවන්න ඕනේ. ඉතින් මේ කරුණු ඔබ තේරුම් ගත්තොත් ඊට පස්සේ ඔබ හැමතිස්සෙම කල්පනා කරන්නේ මොකද්ද? මේ පින රැස් කරන්න. එතකොට පින රැස් කිරීම පිණිස පින්වත්නි අපි මහන්සි වෙන්න ඕනේ මේ කාලේ පින්වලට බාධා තියෙනවා. ඊළඟ ඊළඟට මම ඔබට කිව්වා මේ දැන් අපි මේ ජීවිතේ යම් පිනක් දහමක් කරගන්නවාද මෙච්චරවත් පිනක් කරන්න අවස්ථාවක් අපිට ඉස්සරහට අනාගත ජීවිතේවල තියෙන්න විදියක් නැහැ. ඉන්දියාවේ උපන්නොත් කොහෙත්ම නැහැ. බටහිර රටක උපන්නත් ඒත් නැහැ. මැද පෙරදිග උපන්නත් ඒත් නැහැ. ලංකාවේම ධර්මයේ කතා නොකරන පරිසරයක උපන්නොත් ඒත් නැහැ. දැන් බලන්න උදාහරණයක් මම කියන්නම් ඔබට. ඔන්න අම්මා කෙනෙක් හිටියා. ඔන්න මව කුසක ප්‍රදීමක් ගැන මේ කියන්නේ. ඔන්න කවුරු හරි කෙනෙක් නිරේ ඉඳලා ඉඳලා දුක් විඳලා ඉඳලා එහෙම නැත්නම් කොනා හරි කොයි හරි කොදෙව්වක ඉඳලා දුක් විඳලා ඔන්න මනුස්ස ලෝකේ උපදින්න පිනක් තිබුණා. පිනක් තිබිලා දැන් ගන්ධබ්බෙක් වෙලා දැන් එයා මිනිස් ලෝකේ උපතක් සඳහා සකස් වුණා. දැන් මිනිස් ලෝකේ උපතක් පිණිස එයා දැන් ඉන්නවා එයා බලාපොරොත්තුෙන් ඉන්නවා මිනිස් ලෝකේ උපතක්. එතකොට එයා කවුද? ගන්ධබ්බේ. ඔන්න අම්මා කෙනෙක් ඉන්නවා මව් කෙනෙක් වෙන්න සුදුසු. එතකොට ඒ අම්මා දෙමළ. තාත්තා කෙනෙකුත් තියෙනවා මා කුසිය කෙනෙක් සුදුසු. එයාත් දෙමළ. ඔන්න ඉපදුනා ඒගොල්ලෝ යාපනයේ. ඉන්නේ. ඔන්න මෙතෙන්ද තමයි ගන්ධබ්බයා ගියේ. එතකොට දැන් මෙයා තුල ඇස කන නාසය දිවකය මනස හැදෙනවා. ඔන්න හැදිලා පුංචි කිරි දරුවෙක් උපදිනවා. දැන් කිරි දරුවෙක් වෙලා ඉපදිච්ච ගමන් යාට භාෂාවක් තියෙනවද? ආගමක් තියෙනවද? ජාතියක් නියෝජනය කරනවද? කිසිම දෙයක් නැහැ දැන් මෙයා පුංචි කාලේ ඉඳලා මෙයාට ඇහෙන භාෂාව මොකද්ද? දෙමළ. ඊට පස්සේ මෙයා පොඩි කාලේ ඉස්කෝලේ යනවා. ටික ටික ලොකු වෙනකොට මෙයාට පේන්නේ මොනවද? තුවක්කු ගත්ත මිනිස්සු. චූටි දරුවෝ. මෙයා වුණ අවුරුදු 7 8 9 10 11 වෙනකොට මෙයාට කියන වරින් යන්න සිංහලිය මරන්න. දැන් මේ පුංචි දරුවගේ හිතේ ඇති කරන්නේ මොකක්ද? ද්වේෂය. දැන් ඔන්න ඉපදුනා ඉපදිච්ච එකනට වෙනදී මේ කියන්නේ. ඊට පොඩි එක්කෙනාට කියනවා දැන් යන්න ඔන්න මේ පුහුණුවක් තියෙනවා කියලා මෙන්න පොඩි දරුවා එක්කන් යනවා ළමා කැම්ප් එකට. දැන් පොඩි එක්කෙනාට උගන්වනවා මේ මරපන් සිංහලිය. මරපම් මරපම් කික උගන්වනවා. දැන් පොඩි එකා අර මේ T56 අතට අරගෙන සිහිනමවන්නේ කවුරු හරි මිනිස්සෙක්ව මරන්න නේද? මනුස්ස ඝාතනයකට සිහිනමවාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ පොඩි එක්කනාව යවනවා ත්‍රස්තවාදී ක්‍රියාවකට. කියලා හිතින් මැරුම් කනවා. එක්ක යාගේ අතින් කෙනෙක් මැරෙනවා. ඊට පස්සේ මැරුම් කනවා. අවුරුදු 16 අවුරුදු 11 12 13 14 වෙනකොට සමහරට යා මිනිත් මරලා. එයා මැරුණුත් කනවා. කොහේ යයිද? ආයමත් නිරේ. කොච්චරනම් පරිසරයක් මිනිස් ලෝකේ එහෙම තියෙනවද? එතකොට අපි හොඳටම දන්නවාද අපි බේරි බේරි බේරි හැමදෑමත් අපි පින විසින් අපිව රකී කියලා. අපි හොඳටම දන්නේ නැහැ. අපිට හොඳටම තේරෙන්නේ නැහැ ඒක. එතකොට බලන්න ඒ වගේ තැන් වලින් අපි බේරුණා. අපි තවත් වෙන කොහරි යනවා. ගියාම මෙතන තියෙනවා මේ කියම අන්ධ විශ්වාසයක්. අන්ධ විශ්වාසයක් තියෙන පවුලක අපි උපන්නා. එතකොට ඒකේ කියන මේමයි මේ දෙවි කෙනෙක් ඉන්නවා. ඒ කෙනා තමයි අපේ මවලා තියෙන්නේ. ඒ මවුන්කාරවාදී පිළිගන්නේ නැති අය විනාශ කරන්න ඕනේ. මරන්න ඕනේ. නැති කරන්න ඕනේ කියලා. එන්න එතකොට අපි ඒක පිළිගන්නවා. ඒක කරගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා ඒ හේතුව නිසා නිරියන්නේ නැද්ද? ඒ නිසා මනුස්ස ලෝකෙට එන අය වැඩි පිරිසක් මං හිතන්නේ මේ යුගයේ අපාය තමයි යන්නේ. ඉතින් මේ නිසා පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපේ මනසේ මේ අපි මේ කතා කළේ මනසේ තියෙන මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය තුළ තියෙන දේ. එතකොට මේ යම්කිසි අවස්ථාවක අපිට මේ ගිලිහිලා ගියොත් ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව, තේ ජීවිතේ තේරුම් ගන්න තියෙන අවස්ථාව ගිලිහිලා ගියොත් පළක් නැහැ. අපිට ආයේ කවදා කොතැනදී කොයි ආකාරයෙන් අපිට මුණ ගැහෙයිද කියලා මේක කියන්න බෑ. මේ නිසා අපි බලවත් පිනක් උපද්දවාගෙන ඉන්න ඕනේ මේ විඥානීය ක්‍රියාකාරීත්වයේ අවබෝධයක් තියෙන තැනකට යන විදියට. අවබෝධ දැන් අපි ගත්තොත් ඔන්න මෙහෙ හිටියා කියමු. මනුස්ස ලෝකේ දැන් ඔබ ඉන්නවා. දැන් ඔබ අවබෝධීම පින් කරලා දැන් ඔබ දැන් මේ පින් කරපු ආකාරය මත දැන් ඔබ තේරුම් අරන් කියනවා කිය තියනවා කියමු. දැන් ඉතින් මම පින් කරලා තියෙන්නේ. මම දැන් දෙවියන් අතර උපදිනවා කියලා ඔබ හිතුවා කියමු. දැන් දෙවියන් අතර උපදින්න හිත පිටවාගෙන නම් එයා ඉන්නේ. එයාට අනේ මට මේ මගේ මේ ඉඩම මගේ දෙල් ගහ මගේ කොස් ගහ, මගේ වැට මේවා ගැන කල්පනා කර කර ඉන්න ඕනේද? මගේ කුඹුර, මගේ තේ කෑල්ල, මගේ කුරුඳු කෑල්ල කල්පනා කර කර ඉන්න ඕනේද? ඇයි එයා දන්නා මම පිනක් රැස් කරගෙන තියෙනවා ඒ පිනට මට අසවල් තැනට යන්න පුළුවන්. දැන් ඉන්නවනේ දෙවියන් අතර උපන්න කියමු. ආයමත් අවස්ථාවක් ලැබුණා. මොකක්ද ඒ ලැබුණ අවස්ථාව? බුද්ධ දේශනාවේ තියෙන පොය දවසට බඹලව ඉහළ දිවි ලෝකවල ඉඳලා පහළ දිවි ලෝකවලට දෙවිවරු වඩිනවා. දෙවිවරු වැඩලා ඒ දෙවිවරු කියනවා මේ දිවි ලෝක කියලා කියන හරි විනෝදකාමී ලෝකයක්. ඒතර මේ විනෝදකාමී ලෝකේ විනෝද වෙවි ඉන්නා වගේ මේගොල්ලෝ හරි ආසයි අවබෝධ කරගන්න. ඒතර අර විදිහට කිව්වහම ඒක හා අපිට අපි කැමති අපි කැමති කියලා ඔන්න බනහන්න කට්ටිය යනවා. ගිහිල්ලා ධර්මය අහගෙන ඉන්නකොට අර ඒ කියන ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. චතුරාර්ය සත්‍ය ගැන පටිච්ච සමුප්පාද ගැන දැන් අද ඔබ මේ ඇහි පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාද ගැන මේව ගැන අහනකොට ඔබට මතක් වෙනවා මනුස්ස ලෝකේ ඔබ අධ්‍යයනය කරපු ධර්මය. මතක් වෙනවා මම මේක අහලා තියෙනවා. මට මේ අහලා පුරුදුයි. මම මේක කොහේ හරි අහපු එකක්. කිකවන මතක් වෙනවා. මතක් කියනකොට මතක් වෙනවා manuss ලෝක ඔබ සිල් ගත්තු ඒවා ධර්මයේ ඉගෙන ගත්තු ඒවා දන් දීපුවා පින් කරපුවා මෛත්‍රී කරපුවා ජීවිත ආબોධ කරන නෝනේ මෙනෙහි කරපුවා මතක් වෙනවා මතක් වෙනකොට ඒ කුසලයට මේ පරණ කුසලයට මේ අලුත් පින එකතු වෙනවා එකතු වෙච්ච ගමන් පින් දෙකක්නේ බලවත් වෙනවා බලවත් මේ හේතුව මාර්ගඵල ලබනවා එතකොට බලන්න ආයමත් අවස්ථාවක් තියෙනවා. හැබැයි මොලේ පාවිච්චි කරන එක්කෙනාට විතරක්. මොලේ පාවිච්චි කරන්නේ නැතුව එහෙම කොහොමද කරන්නේ? ඉතින් මනස ලෝකෙ මෙන්න ඉපෑ කී කී හිටියොත් ආයතින් කිසි දෙයක් කරගන්න මනස ලෝකෙ අපි දන්නේ මොන මොන විශ්වාස මොන මොන ඇදහිලි මොන මොන දේවල් ඉස්සරහට මිනිස්යාට ලැබෙයිද කියලා අපි කියන්න දන්නේ ඔබ දැන් ඔන්න අපි ගත්තොත් දැන් මෑත භාගයාව චීන විශ්වාසය මීට අවුරුදු ගණනක චීන විශ්වාසය තිබ්බද අපිට? අපිට ඉස්සර තිබුණ චීන පිඟන් විතරනේ චීන පිඟන් චීන බඩු විතරයි. දැන් චීන බඩු චීන පිඟන් විතරනේ චීන විශ්වාසයක් තියෙනවා. චීනු කල්පනා කරන විදිහට ජීවිතේ දියුණුව ගැන මෙහෙම කල්පනා කරන්න, අර කාසිය තියාගන්න, අර බොත්තම අල්ලගන්න, අර ක්ලිප් එක ගහන්න. චීන සිස්ටම්. දැන් තිසරණේ හරියට තිබුණ නැත්නම් මේකට අහු වෙන්නේ නැද්ද? ආ ඇත්ත තමයි. අපි ලාෆින් බුද්ධ ගෙනලා තියනවනේ මෙතන. මේ කාසිය ගෙනලා දානවනේ මේ බෝතලෙට. අර බොත්තම මර ගහේ ඉල්ලන්න ඕනේ. මේ වගේ දේවල් කිව්වොත් දියුණු වෙන්න උපකාර වෙනවා කියලා ඔබ මේක හොයන්නේ බලන්නේ නැතුව පිළිගන්නේ නැද්ද? මොකද මේ හරියට ජීවිතය ගැන තේරුම් අරන් නැත්නම් ඕන කෙනෙකුට ඕනම කෙනෙකුට රවට්ටන්න පුළුවන්. රවට්ටන්න පුළුවන්. මොකද හේතුව මේ ගොඩාක් විශ්වාස කියලා කියන්නේ වාණජකරණයක්. බුදුරජාණන් වහන්සේගේ විශ්වාසය වාණිජකරණයක් නෙමෙයි. ඒක අවබෝධයක්. ඒතරේ අවබෝධය තුළ මිනිස්යාගේ විශ්වාසය ස්වාධීන කරනවා. ස්වාධීන එකක්. ඔබට මතකද මං කිව්වා ශ්‍රද්ධාව ස්වාධීන එකක් වෙන්න ඕනේ කියලා? ඒ ස්වාධීන ශ්‍රද්ධාවක් ඇති කරගත් විට එයාට පුළුවන් මේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියා දීපු දේවල් එයාට මතක් කරගන්න පුළුවන්. එයාට මා ඒක හිම වෙන්න බෑනේ ඒක මෙහෙමෙන් බෑනේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා කිය කිය බුද්ධ දේශනාව එයාට සීකර ගන්න පුළුවන් එතකොට මේ බුද්ධ දේශනා සීකර ගත්තොත් එයාට පුළුවන් මේ සැඩපහරට හසු නොවී ඉන්න සීකර ගන්න බැරි වුණොත් මේ සැඩපහරේ එයා ගහගෙන යනවා ඒ නිසා සැඩපහරකට ගහගෙන යන්නේ නැති වෙන්න මේ ජීවිතේ ඔබ පුණ්‍ය චේතනා පහල කරමින් පින්නම රැස් කරන්න. පිනටම ආස කරන්න. පිනේ කොටසක් තමයි මේ ධර්ම අවබෝධය කියන්නේ. කවුරු සමහර අය කියනවා ඒවට හමුුන්නේ නැත් එපා අනුමෝදන් වෙන්නේ නැත් එපා. අනේ අපිට පින් ඕනේ නැහැ කියනවා. ඇයි කියලාම පින් කළාම සසර දික් වෙනවා කියනවා. සමහර කියනවා අනේ අපිට දිව්‍ය ලෝකයන් ඕනේ නැහැ කියලා. ඇයි කියලා? සැප වැඩි කියනවා. ඒ කියන්නේ කටට එන්නම් වාලේ කියෝන ඒවට අහුවෙන්න එපා. එහෙම අහුවෙන්නේ නැතුව අවබෝධයකින් පිනට කැමැති වෙලා පින රැස් කරගෙන ඔබට මේ සමහර විට ඔබ මේ ජීවිතේ හොඳට පින රැස් කරගෙන ඔබ සද්ධානුසාරී වුණොත් සද්ධානුසාරී වෙනවා කියන්නේ මොකද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඔබට යම්කිසි පැහැදීමක් තියෙනවා ශ්‍රද්ධාවක් ඇති වෙලා තියෙනවා මේක මේ විදිහටම සිද්ධ වෙනවා කියලා. ඒ පැහැදීමත් එක්ක ඔබේ ජීවිතය ඔබ හරි ගස්ස ගන්නවා. එතකොට ඔබ සද්ධානුසාරී වුණොත් ආරක්ෂාවක් තියෙනවා. ධම්මානුසාරී වුණොත් ආරක්ෂාවක් තියෙනවා. හැබැයි ඔබ හොයන්න යන්න එපා මම දැන් කොයි ස්ටෙප් එකේද දන්නේ මම කොතනද දන්නේ ඉන්නේ මම සද්ධානුසාරීද දන්නේ මම ධම්මානුසාරීද දන්නේ මම සෝවාන්ද දන්නේ ඕ හොයන්න යන්න එපා ඒ හේතුව ඒ හොයන හැම තැනම ඉස්සරහට පයින්ව එක දෙයක් ඔබට බේරෙන්න බැරි මාන්නේ මාන්නේ ඉස්සරහට පයින්නවා මාන්නේ පිටිපස්සට දාගන්න ඕන එකක් මිසක් ඉස්සරහට ගන්න එකක් නෙමෙයි. මානෙට ඉස්සරහට පයින් දෙන්න එපා. මානෙ පිටිපස්සට දාගෙන ඉස්සරහට ගන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඉස්සරහට ගන්න, පින ඉස්සරහට ගන්න, නිහතමානිකම ඉස්සරහට ගන්න, මාන්න ඉස්සරහට ගන්න දෙන්න එපා. මාන්නිස් දැන් මම මේ මම මෙතන ඉන්නේ, මම මේ ස්ටෙප් එකේ ඉන්නේ කියලා. සමහර මගෙන් අහනවා අනේ ස්වාමීනි මම කොතනද ඉන්නේ කියලා මගෙන් අහනවා. මං කියන්නේ කොහේ හිටියත් මොකද ඔයාට ඉතින් ඔයා ධර්මයේ පුරුදු කරන්න කියනවා. මොකද ඒ අහන්නේ ඊට පස්සේ කියනවා මම දැන් අසවල් තැන ඉන්නේ මට දැන් කිව්වා. ඒක ගන්න. මම දැන් මේ අසවල් දැන් තැන ඉන්නේ මං අසවල් තැනට දැන් මං වඩලා ඉන්නේ. මේ මොකද්ද මේ තියෙන්නේ? මාන්නේ. වඩපු දෙයක් නැහැ. වැඩුණු දෙයක්වත් නැහැ. ඉතින් ඒ නිසා මාන්නෙන් බේරෙන්න හරිය අමාරුයි. මොකද මාන්නේ නැති වෙන්නේ අරහත් වේදී. ඒ නිසා හරි බලවත් එකක් මේ මාන්න කියන්නේ. මානෙට හසු නොවේ ඉඳනයි මානෙ පිටිපස්සට දාලා ශ්‍රද්ධාව ඉස්සරහට ගන්න. කරුණා මෛත්‍රී ඉස්සරහට ගන්න. දයානුකම්පාව ඉස්සරහට ගන්න. නියතමානිකම් ඉස්සරහට ගන්න. මාන්න කියලා කියන්නේ කිසිම ඵල ප්‍රයෝජන නැති හිස් දෙයක්. ඉතින් ඒ නිසා ඔබට මේ ජීවිතයේ අවබෝධ කරගන්න මා හිතන්නේ අද උදේ සිට මේ දක්වා කියු කරුණ ඔබට සෑහෙන උපකාරී වෙයි. ඔබට මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාවෝදයේ පිණිස පින් රැස් කරගන්න වාසනාව ලැබේවා.